ඒ සූත්‍රය සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙනවා. ඉතින් ඒකෙදී සර්වඥ වහන්සේ වෙත ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක් අනුව ඒ අනුපූර්ව ශික්ෂාව අනුපූර්ව ක්‍රියා අනුපූර්ව ප්‍රතිපදා විස්තර කරනවා. අපි පසුගිය ජීවිච්ඡ ධර්ම දේශනා වලදී එවැනි අනුපූර්ව ප්‍රතිපදාවක් උද්දේශ වශයෙන් එක එකක් ගෙනහැර දක්වමින් විස්තර කරන සර්වචන් වහන්සේ මුලින්ම සීල ශික්ෂාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් සීල ශික්ෂාවෙන් කෙනෙකුගේ సంతානයේ තියෙන නීතික්‍රම කෙලෙස් එහෙම නැත්නම් සමාජ රීති නීති උල්ලංඝනය කරන මට්ටමේ කෙලෙස් නැතර කිරීමේ වගකීම ඒ කෙනාට පවරනවා. ඒ අභියෝගය කෙනෙකුට දෙනවා. මේ සීල ශික්ෂාව අපි සාසනික වශයෙන් මේ විදිහට නීතික්‍රම කෙලෙස් දැන හඳුනාගෙන ඒවා උල්ලංඝනය නොකර කටයුතු කිරීම කියන එකම තමයි කායික දුස්චරිත, පචී දුස්චරිත වලින් වෙන වෙනවා කියන එකක් සඳහන් වෙන්නේ. ඒකේ නිर्देशයක් තමයි එවැනි උද්දේශ වශයෙන් කියපු දේ නිर्देश වශයෙන් වෙන්කොට දැක්වීමක් තමයි මේ පංචිල් වශයෙන් අටසිල් දසසිල් වශයෙන් දක්වලා තියෙන්නේ. ඒ ඉදිරියට යන්න හදන කෙනා මේ මොකක් හරි දෙයක ඒ තමන්ගේ කය වචන සංවර කර ගැනීම හකට වග වග කියා ගන්නවා. ඉතින් වග කීම එහෙම නැත්නම් කය වචන සංවර කිරීම එක රාත්‍රියකින් එක කටයුත්තකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉස්සලා තමන් ඒ ඒ තමන්ගේ චිත්ත සංතානයේ පිහිටුවගෙන ඒක නිතිපතා අලුත් වැඩියා කරන්න. දිගින් දින දිගින් දින අලුත් දෙයක් වෙන්න නම් ඒක අදිශීලයක් බවට පත් වෙන්න ඕන. අද හිටියට වැඩිය හෙට ඒක සියුම් වෙන බවට දිනු වෙනට වග බලා ගන්න ඕනේ. ඒ හරහා තමයි අපි ආධ්‍යාත්මික ජීවිතයකට ආගමික ජීවිතයකට මුල පුරන්නේ. එහෙම නැත්නම් ආධුනික මනසක් ඇති කරගන්නේ. ඉතින් ආධුනික මනසක් ඇති කර ගැනීම භාවනා වැඩමුළුවක් වගේ දෙයකදී කියන්නේ හිත අලුත් කරගන්න. අපි GestureDetector පරිසරයෙන් අයින් වෙලා මේ වගේ තැනකට ඇවිල්ලා සීලය අලුත් කරගෙන අදිෂ්ඨාන අලුත් කරගෙන හිත අලුත් කරගන්නවා. එතකොට අපිට නවමුතාවයක් ඇති වෙන නිසා සීලය අලුත් කිරීම හරහා කෙනෙකුට ජීවිතය දිහා සමාජය දිහා නැවත හලකා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒ දිහාවට යම් කිසි කෙනෙක් ඒක කරුගාමීර වශයෙන් තේරුම් අරගෙන ඉක්මලා සීලාචාර වෙලා සීලය රකින්න බව දැනගත්තොත් ਸਰවචනාංශයේ ඒ කෙනාට මේ මත ඉඳගෙන ඒ හදාගත්තු සීල පාදම පදනම ශාසනය මත ඉඳගෙන ඉඳුරන්ගේ සංවරය කුත්තද්්වාර කියලා කියනවා දොර ආරක්ෂා කර ගැනීම මුද්‍රජානවාසේ දෙවෙනි පාඩම් පන්ති වශයෙන් ඉදිරිපත් කරනවා. ඉතින් අපි ඊයේ දවසේ විශේෂයෙන්ම කතා කරේ ඉන්ද්‍රිය සුගතත්ව ආරෝහෝති කියන පදය ආරස් ක්‍රියාවක් කරන්න හේතුව මේ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන ඥානය ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන අත්දැකීම් වල තියෙන චපලකම. එහෙම නැත්නම් ඒ වගේ තියෙන වංචනික බව. එහෙම නැත්නම් ඒ වගේ තියෙන චාටු බව. ඉතින් ඒ නිසා කෙනෙකුට ඉඳුරන්ගේ අත්දැකීම්, ඉඳුරන්ගේ ඥාන, ඉඳුරන්ගේ ස්පර්ශ නැති වුණොත් ඒක නා මන්දබුද්ධක වෙන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අංගවිකල කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඉඳුරන් නැතුව කටයුතු කරන එකක් මෙතන කතා කරන්නේ නැහැ. ඔක්කොම අංග සම්පූර්ණව ඇති වුණාට පස්සේ මේ ඉඳුරන්ගෙන් ලැබෙන ඥානය බොහෝ විට නොදන්න කෙනා අසුවිරු ඥාන නැති කෙනා ඒ කියන්නේ මේ පැත්තෙන් බලපු නැති කෙනා ඔක්කොම පිළිගන්නවා Tamange ලুকু බුදලයක් විදියට ඥානයක් විදියට. නමුත් මේ ඥානයන්ගේ මේ බුදලේ දනුමේ වංචනික බව ෂට බව මායාවී බව පෙන්වීම කෙනෙක් Tamanට කරන නිග්‍රහයක් විදියට පාර ගන්න. මේ තරමටම අපි මේ ඉන්ද්‍රියපත් ඥානය ඉස්සරහින් කරගෙන යන්නේ ජීවිතයට ඇවිල්ලා තියෙන නිසා. ඉතින් ඒ බව ඉන්ද්‍රයන්ගේ තියෙන මේ චපලකම ඒ ඒ ඒ වංචනික බව, ඡාටුක බව සර්වචන් වහන්සේගේ දේශනේ පුරාවටම තියෙනවා. නමුත් ඒක සර්වචන් වහන්සේ හොයාගත්ත දෙයක් නෙවෙයි ඉස්සර ඉඳලම තිබිලා තියෙනවා ඉන්ද්‍රිය සංවරය මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අපි ගත්ත නිදර්ශනය හැටියට. ඉතින් ඒකෙදි මේ ਸਰවචනංශ ගන්න ප්‍රයත්නේ ਸਰවචනංශ ගන්න ප්‍රයෝගයේ ਸਰවචනංශ ඉදිරිපත් කරන මේ ප්‍රතිපදාව කොහොමද මේ ඉන්ද්‍රයන්ගේ තියෙන <coughs> චපලකම කපාගෙන ඇති හැටි පෙන්වන්නේ කියන එක තමයි මේ විපස්සනාවේ තියෙන සුවිශේෂත්වය උත්කෘෂ්ඨ දෙය. ඉතින් මේ මේ සුවිශේෂ දෙයට යන්න ඉස්සර වෙලා ගොඩාක් වැඩ කෙරිලා තියෙනවා. ඒ පහසුකම් සුසුකම් දක්ෂකම් මත තමයි තමන්ටම තමන්ගේ ඥාණය නැත්නම් තමන්ගේ මේ දැනුම පිළිබඳව විවේචනාත්මකව බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් සර්වඥාන්සේ මේ සඳහා ඉදිරිපත් කළ තියෙන ක්‍රමවල පුදුම සුවිශේෂත්වයක් තියෙනවා. කිසිම උපකරණයක පාවිච්චියක් නැහැ. කිසිම දෙවන්නේක් පිළිබඳව විශ්වාසයක් කරන්නෙත් නැහැ. අතීතය අනාගතයේ දේවල් අල්ලන්නෙත් නැහැ. ඒක නිසා වර්තමානයේම Taman තුල තියෙන මේ ඉන්ද්‍රිය ඥාණයම උදව් කරගෙන ඉන්ද්‍රියපත් අරමුණම උදව් කරගෙන ඒකේ තියෙන වංචක බව ඒකේ තියෙන ചാටු බව ඒකේ තියෙන ෂට බව පෙන්වනකොට ඒ යෝගාවචරය බුදුහමරගේ පැත්ත ගනීද නැත්නම් කාමයේ පැත්ත ගනීද කියන එක වැට උඩ ඉන්න කුකුලෙක් වාගේ එලිපත් ඉන්න බල්ලෙක් වගේ ඒක උගාක්ම අමාරුයි. ඒක නිසා බලනකොට බුදුරජාණන් වහන්සේගෙත් ලොකු ඉදිරිපත් කරන අනුපූර්ව ක්‍රමයකට තියෙනවා. හොත් මේ Tamange මේ දැනුම අපි මෙතෙන් එනකන් මේ උදව් කරපු දැනුම ඒක තියෙන මේ අඩුපාඩු ඒක තියෙන මේ ආදීනව ඒක තියෙන මේ පංචක චාටුක බව පෙන්වන්න සරුවචනාංශයේ ඉදිරිපත් කරන මේ ප්‍රතිපදාව කල යුත්තක්ද වටින දෙයක්ද ප්‍රයෝජනක් වෙයිද කියලා බහින්ද ඉස්සලම දැනුමක් තියෙනවා ඒක පොඩි දෙයක් නෙවෙයි. ඒක සර්වඥාන්සේ ළඟට එනකොටම තියෙනවා. එහෙම නැති කෙනෙක් එන්නේත් නෑ සර්වඥාන්සේ ළඟට. ඇවිල්ලිවලා කිව්වොත් මේ කෙලිම කියෙන්නේ නෑ මේක සාමාන්‍යයෙන්. ඒ ඒ බවට තට්ටු වෙනකොටම ඉඟි වෙනකොටම කෙන වෙනකොටම ඔද්දල් වෙනකොටම දමල ගහලා යනවා. මොකද ඒ තරම් අපි මේ දැනුම ඉස උඩ තියාන ජීවත් වෙන්නේ. ඉතින් මේ ඊයේ අපි ඉගෙන ගත්ත කොට්ටාසියත් එක්ක සර්වඥාන්සේ කොහොමද මේ ඉන්ද්‍රියගත ඥානයේ තියෙන බොරුව ඒකේ තියෙන ചാටු බව ඒ වංචක බව පෙන්වන්නේ කියන එක ඉස්සරහට අපි මේ ගණක මුගල්ලාන සූත්‍රය ඉස්සරහට පෙන්වන්න හදන එනත අපි මේ දවස් හතරක් ගත කරපු මේ පරියන්ක භාවනාවට කෙලිම අදාළයි. අපි කරන සක්මන් භාවනාවට කෙලිම අදාළයි. අපේ ජීවිතයේ ජීවිතයේ සත්‍ය පිටුන්නේ කෙලිම අදාළයි. ඒ නිසා ඒක ටිකක් විස්තර කරගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඒක නිසා අපි සර්වචනාංශයේ ගොඩින් පෙන්නනවා, පටන් ගන්නකොට පෙන්නනවා ඉන්ද්‍රියපද ඥානයේ තියෙන චාටක බව පොඩි නිදර්ශන කීපකින්. මහන්සේ පෙන්නනවා තද කාන්තාරික වාල්කා කාන්තාරික දීපතක පහසක් තනනිලක් නැතුව ඉන්න මුෙක් අර ඈත රත් වෙච්ච වාතයේ පේන මිරිඟුව දිය කියලා හිතාගෙන ඒ තමන් ඉන්න තැන සිට මිදිකොට ළඟා වීමට පුදුමාකාර මහන්සියක් අරගන්නවා. ඒ මොකද මේ පේන දේ තියෙනවයි කියලා යාට හිතෙනවා. එතන තියෙන්නේ වතුරක්. නමුත් යන්න යන්න යන්න යන්න කවදාකවත් ඒකට ලං වෙච්ච මුෙක් නැහැ. ඇත්තටම තියෙන්නේ කැකෑරිච්ච, තැවිච්ච වාතයක්. ඒ උෂ්ණ වාතය ජලයක් විදිහට පෙන්නලා අර දැනටවත් පිපාසයෙන් ඉන්න මුවා ඒ සඳහා දිවිමට ගන්න ප්‍රයත්නය මුවා රවට ගැනීමක් නෙවෙයි. මුවාගේ ලේත් එක කරන හටන ජීවිත හටන. නමුත් මුවාට තේරුම් ගන්න පුළුවන් වෙයිද කොච්චර දිවත් අඩියකින්වත් මිරිඟුවට ලං වෙන්න බෑ දුවන්න දුවන්න මිරිඟුවක් උන. ඒක නිසා ගිහිල්ලා මේක මිරිඟුවක් මේක වතුර නෙවෙයි. මේක උණුසුමක් කියලා මුවාගේ ජීවිතේ කවදාකවත් දකින්න බෑ. ඒක නිසා ඒක ගැන අපි නිදර්ශනයක් වශයෙන් ගත්තාම මේක තියෙන භයානකම් පේනවා. ඇහැට ඒ පේන දේ එතන නැහැ. ඒ බලාපොරොත්තු වෙන දේ එතන නැහැ. ඉතින් ඒක Tamange හැ මුවාගේ හරි හරි ප්‍රකට හැක් තියෙන තනකොළ කරන සත්තුන්ගේ ඇස් හරි මේ පිපුනේ කියන්නේ ප්‍රසන්නයි කියලා. පිරිහිදු හොඳට පේනවා. ඒ නිසා මොකට කවදාකවත් සැකයක් නැහැ මේ තියෙන දේ පේනවා. පෙන දේ තියෙනවා කියන එක තමයි දුවන්නේ. ඉතින් මේක එක නිදර්ශනයක සර්වචනසෙ පෙන්වනවා. අනිත් එක පෙන්වනවා අපි හීනෙන් දකින රාත්‍රියේ හීනෙන් රාත්‍රියේ නිින්දේදී දකින හීන ඒ වෙලාවේදී ඇත්තයි. අපි හීනෙන් අඬනවා, අපි හීනෙන් ගහ ගන්නවා, හීනෙන් නැගිට්ටත් තාම තැවෙනවා. ඒ කියන්නේ ඒ වෙලාවේදී ඒක සත්‍ය වශයෙන් පේනවා. නමුත් නැගිට්ටට පස්සේ පේනවා එච්චර ලස්සන ත්‍රිමාන රූප පේන මේ. සජීවව දර්ශන පෙන්වන මේ දේ නැහැ. තියෙන දෙයක් නෙමෙයි පෙන්ලා තියෙන්නේ. පෙනිච්ච දේ එතන නැහැ. ඉතින් ඊට පස්සේ මානසික අසහන තියෙන නැත්තම් ඒ මනෝ විකාර වෙන්න පටන් ගන්නවා. ඉතින් අරගෙන යා හොඳට ඕනෙකට බයි දුවනවා. ඒවට ආත භූත කරනවා. දේවන්සට අපි කොච්චර කිව්වත් සෞඛ්‍ය සම්පන්න මනසක් ඇති කෙනෙක් කිව්වොත් ඕක මනසේ විකාරයක්. ඒ මනසයාට අර කියන මනසත් එක්ක තරහ වෙනවා. එයාට අර මේ ඇත්තට තියෙන මේ අපි සාමාන්‍ය මනසෙට පේන දේටත් වැඩිය අර දෙපේ. මෙන්න මේ මේ මායාව, අර දෘෂ්ටි මායා කියලා සමහරලාට විද්‍යාවෙත් උගන්වනවා. පෙන්වලා කරලා පෙන්වන්න පුළුවන් දෘෂ්ටි මායා තියෙනවා. ඒවා මේකට තවත් නිදසන. නමුත් මේ බොහොම සම්ප්‍රදාන කුල නිදසන ටිකක් මම පෙන්වුවේ. මෙන්න මේකෙදි මේ පේන දේ නැහැ. තියෙන දේ පේන්නේ නැහැ කියන ආර්ය විවරය ගෙනහැර පාන්න අස්පනා පිට ගෙනහැර පාන්න ඉඳගෙන කරන භාවනාවේදී සර්වචනාගේ අපි මෙහෙවන්නේ කොහොමද කියලා ගත්තොත් අර පාරාසරිය බ්‍රාහ්මණයා උත්තර මානවකර කිව්වා වගේ රූප බලන්න එපයි කියලා බුදුහාමුදුරු කියනවා අපිට. රත් දෙක වහගනින් කියනවා. ඒක ඒක නිකන් බොහොම ගොරෝසු උත්තරයක් ගොරෝසු අභිධානයක්. සද්ද නැත්නකට යන්නේ කියලා කියනවා. අර අර කියපු ටිකම තමයි කියන්නේ. ගන්ධ රස පහස විඳින්න එපයි කියලා කියනවා. පහස ගැන අපි පොඩ්ඩක් විස්තර කරගනිමු. විතරක් පුළුවන් තරම් එන හිතවිලි අභිරමණය කරන්න එපා. ඒක liver වෙලා <clears throat> රූප බලන්නේ නැති, සද්දාහන් නැති, ගඳ බලන්නේ නැති, රස බලන්නේ නැති මේ හිත. ශරීරයේ අද්දකිය හැකි, අස්පනා අපිට දැකිය හැකි පහසකට, මේ සීමිත පහසකට යොමු කරන්න කියනවා අන්තරාවර්ත දෙයකට ඇතුළත සිද්ධ වෙන දෙයකට දීලෙවර වෙලා අනික් දේවල් කැපකිරීමෙන් ලැබෙන මේ ස්පාසුව තුල හිදස තුල තනිපංගලම තුල මේ තමන්ගේ තියෙන විවේකයේ තුල අර මේ පේන මොකක් හරි સંદર્ભයක් ආස්වාස් ප්‍රසවාස වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්න බව වෙන්න පුළුවන් එහෙම නැත්නම් පිම්බීම හැකිලෙ වෙන්න පුළුවන් ඒක දිහා බලන්නේ කියන්නේ ඒකවල තමන්ගේ සම්පූර්ණ අවධානය පිට සාර්ථක යෝගාවචරකේ ඒකෝදි භාවයේ ඒකාග්‍ර භාසින යෝගාවචරකේ ආනාපාන හිත දැම්මොත් ඒ අනෙක් අරමුණට හිත යන්නේ නැති බව යම් තාක් දුරට සත්‍යයේද ඒ තාක් දුරට මේ ආනාපාන විපරිණාමයකට ලක් වෙනවා ආනාමයේ තිබිච්ච දේ වෙන දෙයකට පැටලෙනවා උත්වා භවතා විපරිණාමතා අනිච්චතා පේන්න පටන් ගන්නවා. නමුත් අපේ හිත පුළුවන් තරම් එකට විරුද්ධව සටන් කරනවා. අපිට ඕනේ එක දිගට එක විදියට ආනපනේ දකින්න. නමුත් බුදුචානන්සේ ඕනක්වත් කියන්නේ නැතුව ඇස්තිකේ රූප බලන්න එපා, කන්දකේ ශබ්ද අහන්න එපා, ගන්ධ රස විඳින්න එපා. පූර්ණ ශක්තිය දාලා ආනපනේ දිහා බලන්න කියනවා. බුදුචානන්සේ දන්නවා බලන හැම කෙනාම බලන්නේ නිත්‍ය සංඥාවෙන් කියලා. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ආනපන දිගටම එක දිගට පිටුසිතුමක් වගේ Taman දිහා බලන්නේ කියන්නේ. ඒක වෙන්නේ නැහැ. බලහන් ඉන්න ඉන්න ආනපන පෙරලෙනවා. ඒ පෙරලෙන හැම වෙලාවෙම යෝගාවචරය පෙරලි කරනවා. යෝගාවචරය විරුද්ධව සටන් කරනවා. කමඨාන් සුද්ධ කරන්න ඕනයි කියලා. මොකද එයා බලාපොරොත්තු යන්නේ මේක මේ පේන දේ තියෙනවා, තියෙන දේ පේනවා. එහෙනම් ආනපනේ මම පරිසිනවා. ආනපනේ කොයි විදිහට තියෙනවා. නමුත් හොඳට කමඨාන් සුද්ධ කරමින් යෝගාවචරය වෙනස් වෙන්න කැමැති වෙමින් ඇති හැටිය දකිමින් ගියොත් අඩු ගානේ මේ සතිපට්ඨාන සූත්‍රයේ කියන විදිහට මේ ගොරෝසුර තිබුණු දීර්ඝාස්වාස ප්‍රසවාසය කෙටි බවටපත් වීම යෝගාවචරයා මේ අනිච්ච සංඥාව පිළිගන්න බවට නැති කරන්න දෙයක් නැතිකමට පිළිගන්න වෙනවා. ඉතින් ඒ දේ කරනකොට යෝගාවචරයාගේ සංස්කාරය එහෙම නැත්නම් චේතනා අදිෂ්ඨාන මේකට විරුද්ධව කටයුතු කරනවා නොදැනුවත්කම නිසා. ඊට අමතරව මනසත් පුළුවන් තරම් බලනවා එකම දේ දිහා දිගට බලාගෙන ඉඳිල්ල නීරස නිසා මේ අතරමැදදී අතීත දේවල් වලට දුවනවා අනාගත දේවල් වලට දුවනවා වෙන කෙනෙක් ගැන හිතනවා වෙන තැනක් ගැන හිතනවා සද්ද ගැන චෝදනා කරනවා ගොඩාක් දේවල් දිගේ පණින්න හදනවා ඒ නිසා යෝගාචරය මහ පුදුමාකාර මාර්ග යුද්ධයකට කියන්නේ හැබැයි යෝගාචර දන්නේ නැහැ මේ කොහොම මොකක් සාක්ෂාත් කරන්නද යන්නේ කියලා යෝගාචරය හිතන්නේ gedara geniyanna ආනාපාන ටිකක් එකතු කරගන්න හදනවා වගේ රිට්‍රීට් එක ඉවරලා යනකොට ගොඩාක් ආනපාන එකතු කරගෙන යන්න පුළුවන් වෙයි කියලා ඒ වගේ නිකන් උත්සාහයක් තියෙනවා වෙන්නේ මොකද්ද ඒ ආනාපානේ පෙරලෙනවා ඒ පෙරලෙන පෙරලෙන වාරේ යෝගාවචර කොට දාපු මාළියෙක් වගේ සැලෙන ගැහෙනවා ඒක කොච්චරද කියනවනම් ඒක කවවම කවදාකවත් යෝගාවචරයේ ඒ ආනාපානේ දිහා බලනකොට ඒක ඇතින විපරිණාමය ගමඨාන් වාතාවට ඇතුළත් කරන්නේම නැහැ කියන්නේම නරිය බල්ලයි කතාවල් තමයි කියන්නේම අරක වුණා මේක වුණා කියන මිසක් කලා කවදාකවත් වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාචර ටිකක් භාවනා කරලා පස්සේ කියන්නේ නම් මේ අනෙකුත් අපි తాවකාලිකව අධික භාවනසා රූප අඩු වෙන්න පුළුවන් නමුත් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඉතී රූපේ එනවා. සද්ද නැති වුණාට එතනකට ගියාට බාහිර සද්දක් තියෙනවා. කන සද්ද හදාගෙනත් අහනවා. තමහරු නාගඳ හිත බලා හදාගරත් විදිනවා. ජීවිත নানা ආකාර රසත් එනවා ඒ වෙලාවේ නමක් නොකා හිටියත්. ආනාපාන වෙනවා කය හැමසරම තනියකොත් සංඥා ටික වෙලාකින් එනවා ඒ ඔක්කොම අල්ලපන්න ලස්සේ මේ ආනාපානයේ විපරිණාමය බලනවා කියන එක අපි මුළු ජීවිතේ මෙතෙක් අපිට හම්බෙච්ච අත්දැකීමකට අභියෝගයකට සමානයි ඉතින් ඒ වෙලාවේදී සර්වඥාන්සේ මේ කිරිදරුවෙකුට කිරිපොවන්න වගේ අරහතර දන්නේ නැති කෙනෙකුට උගන්වන්න වගේ කිසිම තරහක් ගන්න නැතුව කිසි පුදුම අනුකම්පාවකින් බලනවා මේ අනිච්ච සංඥාව දිහාට මෙයාගේ හිත නැමෙයිද මේ ආනාපාන විපරිණාමය සාදර වෙලා කියන්න පුළුවන් තරමට එයිද කියලා. වෙන්නේ නැහැ. ඒ විතර නෙවෙයි කිව්වත් කියන්නේ. කිව්වත් කියන්නේ පෙරදිලක් වරදිලක් විදියට. අපි හිතමු කොහොම හරි කරලා මේ කමඨාන් සුද්ධ වෙලා යෝගාවචරය වාර්තා කරන්න පටන් අරගත්තොත් ආස්වාද ප්‍රස්වාස දෙක එකින් එකට එකින් එකට වෙනස් වෙන හැටි. ඉස්ලාම යෝගාවචරය මේ සබ්ජෙක්ට් එකට මේ විශේෂයට බහින්නේ ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ වෙනසක් තියෙනවානේ. ඒ කලුසුදු වෙනසක් තියෙනවනේ මේ හුස්ම ඇතුළට යනවා පිටට යනවා. ඉස්ලාම කියනවා මේ සතෝ ආස්ස සති සතෝ පස්ස සති සීයෙන් ආශ්වාස කරන සීයෙන් ප්‍රශ්වාස කරන. ඔල්ලෝසු එහාට බට්ට පැද්දෙනවා මෙහාට පැද්දෙන දෙකක් නේ. දොරක් ඇරෙනවා වැහෙනවා දෙකක් නේ. මොන්චිලාවක් එහාට පැද්දෙනවා මෙහාට පැද්දෙනවා දෙකක් නේ. ආයෙක දිහා බලන්නේ. ඉතින් මේකයි අර යන්තම් ඇද්ද කරිච්ච බබෙකුට අර තොටිල්ල ඉස්සරහට කැරකෙන බෝලේ ඉල්ලන්නේ අම්මලා. ওই දෙකේ වෙනසක් නැහැ. අපේ හිතට අල්ලන්නව කැරකෙන බෝලේ අල්ලන්න විතරයි දන්නේ. අපිට අපේ භාවනා නොකරව මනසට වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන කම්පන චංචල අල්ලන්න ලේසි. පඨවි ධාතුව අල්ලන්න බෑ. තේජෝ ධාතුව අල්ලන්න බෑ. වායෝ ධාතුව අල්ලන්න මේව රසවත් නැහැ. ඒවට ගොඩක් එකලසක් ඕන නිසා සර්වඥාන්සර බබා පොල් අම්මා පොල් ගානකම් බබා තොටිල්ලේ තියලා අර කැරකෙන පොලේ කරකවලා තිබ්බා වගේ ආ බබා ඕක දිහා බලන් ඉන්නේ කියලා ආස්වාද ප්‍රසාද දෙක තියෙනවා. ඉතින් ඒකට කොහොම හරි කරලා මේ ආස්වාද ප්‍රසාද දෙක අල්ලගත්තොත් ඊට පස්සේ සර්වඥාන්සි කියනවා මේ බලාන ඉඳ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස වගේම ආස්වාසෙන් ආස්වාසයත් වෙනසක් තියෙනවා කියන්නේ. එහෙනම් තට්ටු කරන්නේම අනිච්ච සංඥාවට. යෝගාචරය ළඟ තියෙන නිත්‍ය සංඥාවට ගහලා බුදුහාමක සඳහන් කරනවා දීර්ඝ ආස්වාසය කෙටි ආස්වාසයක් පාටපත් වෙනවා. දීර්ඝ ප්‍රස්වාසයේ කෙටි ප්‍රස්වාසයක් පාටපත් වෙනවා. එහෙමපත් වෙන්නපත් වෙන්න ඇසුර වැඩි වෙනවා. භාවනා මනසක් සහ අරමුණත් අතර ඇසුර වැඩි වෙලා දැන් හොඳටම මූණට මූණ දාලා එන එන ආස්වාසයක් එන එන ප්‍රාස්වාසයක් එක්ක ගතමින් එනින ආශ්වාසයක් එනින ආශ්වාසයක් එක්ක ගලපමින් එනින ප්‍රශ්වාසයක් එනින ප්‍රශ්වාසයක් එක්ක ගලපන්න නම් අපි කොච්චර සංවේදීව මේ ආශ්වාස ප්‍රශ්වාසය බලනවා ඒ තාක් සත්‍ය අඛණ්ඩ වෙන්න ඒ තාක් යෝගාවචරය ධිකටම නොසලෙන මනසකින් මේ ඉල්ල කරගත්ත මනසකින් බලන්න ඕනේ ලොකු ශක්තියක් ඕන ලොකු එල්ලයක් ඕන අන්නේම කරගෙන කරගෙන යනකොට මේ යෝගාවචරය හරීම නොදන්න පළාතක ඇවිදින මේ අසරණ ශේස්ත්‍රය දන්නේ නැති තැනක ඇවිදින කෙනෙක්. අන්න එහෙම කරගෙන කරගෙන යනකොට අර ආස්වාද ප්‍රසවාස දෙක පටන් ගන්නකොට තිබුණ විශාල වෙනස ආස්වාදයෙන් ප්‍රසවාසයේ වෙනස් වෙන ගති නැති වෙලා නැත්නම් ආස්වාද ප්‍රසවාසයෙන් පෞද්ගලික ලක්ෂණ බොඳ වෙලා මේ දෙකටම පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. මෙතනදී ඒක ගාක් භාවනා කරලා ගාක් මාත්‍රකාවේ සුවිශේෂත්වය වුණාට පස්සේ තමයි මේ මේ පෞද්ගලික ලක්ෂණ කියන්නේ මොකද්ද පොදු ලක්ෂණ මොකද්ද කියන එක තේරෙන්නේ හරියි. ඒත් මෙතන තමයි දැන් මේ බුදුරජාණන්ස අපිට පෙන්වන්න හදන ගැඹුරු තියෙන තැන. මේක සිද්ධියක එක එක අත්දැකීමක එක අරමුණක පැතිකඩ අඩු ගන්න දෙකක් තියෙනවා. ඒ කියන්නේ කැටරක් හදිච්ච මිනිස්සෙක් කැමක් දිහා බලනවා වගේ ඩබල් විෂන් එන්න පටන් ගන්නවා. මිත්‍යල බොහෝම ජයට ආස්වාද ප්‍රසාද දෙක සමව පෙනිච්ච එක ලං වෙලා බලන්න බලන්න සමීප වෙලා බලන්න බලන්න එල්ලයක් ඇතුව බලන්න බලන්න අඛණ්ඩ සතිය බලන්න බලන්න ආස්වාද ප්‍රසාද දෙකේ පොදු ලක්ෂණ පතු වෙන්න පටන් ගන්නවා ඉතින් මේ පොදු ලක්ෂණ මතුවීම යෝගාවචරයට විශාල අභියෝගයක් වෙන්නේ දෙකේ විචිත්තත්වයේ තියෙන තාක්කල් තණ්හාවට පොහොර තියෙනවා දෙකේ විචිත්තත්වය නැතිවෙනකොට තණ්හා කරන්න දෙයක් නැහැ දෙකම එකයි එතකොට යෝගාවචරයට භාවනා පිළිබඳව කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම, බය, අසස්න ගති මොනවද හොල්මකට එන්න පටන් ගන්නවා. හැබැයි භාවනා හොද්දට දියුණු වෙන වෙලාව. යෝගාවචරයට වෙන්නේ බලන්නකොට ඉන්නකොට අරමුණු එපා වෙනවා. අර ඉස්සර වගේ කියලා ගිහිලා කමඨාන් සෝත කරන දේකුත් නැහැ. දෙක සමානයි. ඉතින් මෙන්න මේ අසරණකම මේ වෙහෙස ගතිය මේ ඒකාකාරීකමට පත් වෙනකොට පුළුවන් තරම් සද්ධාවෙන් ධෛර්ය කරනවා මේ හිතන්න එපා පූර්ව සිංගමන යන්න එපා තමයි අත්දැකීම් විවේචනය කරනම වෙන දේ දක්ෂින දේ කියන්නේ කියලා. කද්දාවත් කියෙන්නේ නැහැ. කවදා හරි කමඨාන් සුද්ධ කරන දවසක කියලා අහගෙන ඉන්න. ඒ නැත්නම් අනුකම්පාවෙන් තව කවුරු හරි භාවනා කරපු කෙනෙක් අහන්ද මේක නිකන් කවුන්සලින් වගේ එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝෂියේෂන් වගේ අපේ භාෂාව කොච්චර එතෙන්දි ගොළු වෙනවද කියලා. අපේ ඉදිරිපත් කිරීම අපේ sannivedanaye කවදාක සබ්ජෙක්ට් එකට යන්නේ අන්නම්මනම් කතා කරනවා. ඉතින් මේ චේජිත් යාර කතා කරලා කරලා කමක් නැහැ. ඒක නීරස වුණාට කමක් නැහැ. නීරසකම බලන්න. නීරසකම හරහා දිගටම ආනපාන කරන්න. සමහරෙකුට ඒ ඒ ආස්වාද ප්‍රසවාස දෙකේ පෞද්ගලික ලක්ෂණ එමෙහිට එමෙහිට අයින් වෙනකොට පොදු ලක්ෂණය මත වෙනකොට ආලෝක පහළ වෙන්නත් පුළුවන්. සහැල්ලු ගති පහළ වෙන්නත් පුළුවන්. කොයි එක ආවත් මේ ගමන පොඩ්ඩක් කෙනයි කෙනෙහිලිකම් කරනවා. මොකද යෝගාචර දන්නේ නැති නිසා. ඉතින් ඒකට මේක තේරුම් අරගෙන ඉවර වෙලා යමක් තියා එක සැරයක් බැලුවොත් ඇති වෙන ප්‍රථමාකල්පයක්. එකක් තියා බොහෝ වෙලා බලනකොට ඒක ඇති වෙන විපරිණාමයක් දෙක තේරුම් ගන්න නෙවෙයි අපේ හිත හැදිලා තියෙන්නේ. අපේ හිත ඇවිල්ලා තියෙන පළවෙනි දේ අල්ලගත්ත ගමන් ඒ අනුව ඒ ආකල්පෙම දිගට ගෙනියන්නයි අපි හැදිලා තියෙන්නේ. ඊට පස්සේ හම් වෙන එකම දේ නැවත නැවත බලනකොට ඇති වෙන මේ විපරිණාමය ඇතිව නැති වෙන බව බොඳ වෙන ගතිය අපි හිතන්නේ ඇද්දකේ දෝෂයක්. එහෙම නැත්නම් මේ කාටද කියන්න වටින්න ලැජ්ජාවට කාරණාවක් කියලා මේ දෙක දකින්නේ. ඉතින් මේක භාවනා ලෝකයේ විස්තර කරන්නේ පළවෙනි දැක්ම. first impression කියලා කියන්නේ. පළවෙනි ආකල්පය තමයි පෞද්ගලික ලක්ෂණ. නමුත් පෞද්ගලික ලක්ෂණ දිගේ බලාන ඉන්නකොට ඉන්නකොට හැබැයි අඛණ්ඩව බලන්න ඕනේ. දැනගෙන බලන්න ඕනේ. මේ ඉන්ද්‍රිය බද්ධ ඥානයේ තියෙන පචේ. ඉන්ද්‍රියපද්ද ඥානයේ තියෙන චපලකම, ඉන්ද්‍රියපද්ද ඥානයේ තියෙන ෂටගතිය, ඉන්ද්‍රියපද්ද ඥානයේ තියෙන මායාගාති ගතිය, නොමග යවන ගතිය දකින්න එකක් යන්ත දිගට දිගට බලائیں۔ බලනකොට ඒක ඇති වෙන විපරිණාමය මේක මගේ දෝෂයක් නෙවෙයි, අරමුණේ දෝෂයක් නෙවෙයි, ඇති හැටි මේ ඒක භාවනා ලෝකේ කියන්නේ බැලුව බැලමට පේන පෞද්ගලික ලක්ෂණ බොහෝ වෙලා බලනකොට ඒක පොදු ලක්ෂණ මතුවෙනවා. ඉතින් දැන් මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ කියපු ගමන් මේක නොතේරෙන විශයක් වෙන නිසා ඒකට පොඩි නිදර්ශන කාරණා ටිකක් කිව්වොත් මම හිතනවා අහපු නැත්තම් නම් ඒක තව දැනුම වැඩි වෙන්න පුළුවන් නොදන්න කෙනෙකුට ඒක ආහාරයක් වෙන්න පුළුවන්. පෞද්ගලික ලක්ෂණ කියලා කියන්නේ ආස්වාසේ සීතලන ප්‍රස්වාසයේ උණුසුමයි කියන විදිහ දෙක දෙක සම්පූර්ණ විරුද්ධ ලක්ෂණ. එනසම් ආස්වාසිය දිගයි ප්‍රස්වාසය කොටයි. එනසම් ආස්වාසිය දිගට හයියෙන් සිද්ධ වෙනවා ප්‍රස්වාසය හිමීට සිද්ධ වෙන ආදි වශයෙන් එකිනෙකට ආවේනික ලක්ෂණ කියලා කියන එකට අත්‍යන්ත ලක්ෂණ කියන එකට පෞද්ගලික ලක්ෂණ කියන එකට ඒ ඒ විෂය සාමාන්‍ය ලෞකික විෂය භෞතික විද්‍යාව කියලා කියනවා. ඒ වස්තුවක් ගත්තොත් අපි මූල ධර්ම කියලා මූල ද්‍රව්‍ය කියලා වෙන් කරගත්තේ. ඒ මූල ද්‍රව්‍ය ගත්තොත් ඒ මූල ද්‍රව්‍යයට ආවෙනික ලක්ෂණ විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. න්‍යෂ්ටික බරක් තියෙනවා. ඒකේ වර්ණයක් තියෙනවා. ඝනද්‍රව වශයෙන් බෙදනවා. ඉතින් ඕක වෙන් කිරීම මොකක් පුරුදු කියන වැඩක්. ඉතින් යෝගාචර යෙදිලා හරියටම බලන්න ඕනේ ආස්වාසය කියන එකේ ප්‍රසවාසයට නැති ආශාසයට පමණක් සාධාරණ ලක්ෂණ මොනවද කියලා. බලහන බලහන බලහන යනකොට තීරණ පටන් අර ගන්නවා මේ දෙක ගොරෝසුට වෙන් වෙලා තියෙන තාක්කල් භාවනාවත් හොඳයි කියලා යෝගාචර හිතනවා. මොකද මේ සිවුම් වෙන්න පටන් ගන්නකොට මේ දෙකේම තියෙන කම්පනයක්, මේ දෙකේම තියෙන චංචල ගතියක්, මේ දෙකේම තියෙන්නේ පුපුරු ගහන ගතියක් කියලා ඒව ඔක්කොම බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා පෞද්ගලික ලක්ෂණ ඒ උණුසුම සිසිලක කම්පන චංච මේ ආදි වශයෙන් තිබුණට සියුම් වේගන යනකොට යනකොට ඒකේ වෙස් පෙරලියක් සිද්ධ වෙනවා වෙස් පෙරලිලා හැම එකක්ම මේ ඇති වෙන්නේ නැති වෙන්නයි ශීඝ්‍රය ඒ ක්‍රියාවලියකට පත් වෙන්න පටන් ගන්නවා ඒ පත් වෙන්න පටන් ගන්නකොට ඒක දිහාවට හිත යන්නේ නැත්තේ ඒක නීරස කරවගෙනම තමයි හිතේ ඉන්නේ ඒක ඒකාකාරී කරගෙනමයි හිතට දැනෙන්නේ. නිදිමත කරගෙනමයි ඒක දැනෙන්නේ. බයක් අසන්නකම චකිතයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා අර වෙන වෙන වශයෙන් ආනාපාන දකින්න බෑ. දකින්නක හිතට පහසු නිසා එලාට යෝගාචර හයිය හුස්ම අර ගන්නවා. අර නැති වෙලා ගිය ආස්වාද ප්‍රසවාසය වෙනස්කම් දකින්න. එහෙම නැත්තම් දමල ගහලා යනවා භාවනාව කැඩලයි. එයා හිතන්නේ සතිය කැඩලයි. සමාධිය කැඩලයි කියලා. නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ආරමුණ අරමුණ වල තියෙන පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. පොදු ලක්ෂණේ තියෙන්නේ සන්තතියක්. මේ ආස්වාසය කියලා එකක් වෙන් කරන්න බෑ. ආස්වාසයෙම ගෙවිලා ගිහිල්ලා ප්‍රස්වාසය බවටපත් වෙනවා. ප්‍රස්වාසයෙම ගෙවිලා ගිහිල්ලා ආස්වාසය බවටපත් වෙනවා. මේක තුළ සන්තතියක් පේන්න පටන් අර ගන්නවා. සන්තතියේ තියෙන ඒකාකාරී. ඒක දකින්න යෝගාචර කැමති නැහැ. ඉතින් ඒ නිසා මායයට හරි ලේසි. මොකද එතකොට යෝගාචර නැගිටලා යනවා. එහෙම නැත්නම් හයිය මුස්පරක්. එහෙම නැත්නම් සැක කරනවා. එහෙම නැත්නම් අතල්ලා දාලා නිකන් ඉන්නේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙන මෙන්න මෙතනදී යෝගාවචරයක් විදිහට මේ කම්මැලිකම තියෙද්දිත් නීරසකම තියෙද්දිත් මේක දිගට බලන්න යන්න මොකද දැන් සංක්‍රාන්ති සිද්ධ වෙන වෙලාව. පොදු ලක්ෂණ මතුවෙන වෙලාව. ඉතින් ඒක යෝගාවචරයේ කටහඬෙම කියව ගන්න පුළුවන් වුණොත් මහ විශාල ජයග්‍රහණයක්. මට මේ ආසර්පසාස බලනකොට මෙහෙම මෙහෙම වෙනස්කම් තිබිලා ඒක සියුම් වේගන යනකොට ඒ වෙනස්කම් නැති වුණාට මම දන්නවා හුස්ම ගන්නවා කියන්නේ. මම දන්නවා සියුම් මොනයි කිය. මේක තව දුරටත් සූක්ෂම වෙනකොට හුස්ම නැතුණයි කියලා තමයි හිත කියන්නේ. ඊයේ ධර්මතම අපේ හිත මායා කරන අපේ හිත. අපේ සංඥා. මේ දෙක වෙනස තියෙන තාක්කල් හොඳට හුස්ම ගන්නවා හොඳ සෞඛ්‍ය සම්පන්න කතිය. අතෙන්ද ගියාට පස්සේ ඕනම කෙනෙක් වාර්තා කරන්නේ මගේ හුස්ම නැතරුමයි කියලා. ඉතින් කර්මස්ථානචාරවලුත් ඔව් කියලා ඒක පිළිගන්න ගතියක් තිබුණා හුස්ම නැතරුණා මැරෙන්න එපායි. මැරිලා නැහැ. ඔය දෙකේ වෙනස තියෙන තාක්කල් අපි নানা ආකාර හෙල්ලම් කරපුවාට දෙක එක වුණාට පස්සේ දෙක එකිනෙකින් වෙන් කළා අඳුර ගන්න බැරි වුණාට පස්සේ සංඥාව නැතිවීම ඒ කියන්නේ අපිට විඳින්න පුළුවන් සංඥා මට්ටමට ගියාට පස්සේ හිත කියන්නේ අරමුණ නැතුණා කියන්නේ. අරමුණ නැතිවක් කරනවා කියන විශාල වෙනසක් ඇති වෙනවා. එනම් බුදුහාමුදුරන්ට බරපතල චෝදනාවක් කරන්න පුළුවන් සීටි විනාශ ගන්න මිනිස්සු යොමු කරන්නේ. මැරෙන්න එපා හිතගෙන මැරෙන්න එපා මැරෙන්නේ නැහැ. නමුත් අපි හිත විලිලෙච්ච නැතුව කියනවා අනපානේ නතරුමයි. ඊට පස්සේ කියනවා ඒ තියෙද්දි බලාගෙන ඉන්න කියලා බලනකොට වරින් වර ආනපානේ කෑලි කැබලි මත වෙනවා ආය නැති වෙනවා ඕකම යනකොට මේ පොදු ලක්ෂණය බලා සිටීම දුකක් බව නිසයි බුදුරජාණන්සේ දුක්ඛ සත්‍ය පෙන්වලා දුන්නා. පොදු ලක්ෂණේ නිසයි කම්මැලි ඒකාකාරී මේක තමයි දුක්ඛ සත්‍යය. නමුත් ඒක මග අරින්න, ඒක වළක්වන්න අපේ හිත নানা ආකාර ප්‍රයත්න කරනවා. ආනාපානෙ මට අල්ලන්නේ මම පිම්බි වැකිලිම කරන්නද? ඒ නිසා මම මේකට අසුභ භාවනා මේ වෙලාව කිරුවොත් මොකද වෙන්නේ? මේක හරි අපරාධ කායනාසික තමයි බුද්ධානුසුතිය කරන්නද? කියලා අර අර ක්‍රමේ වෙනස් කරලා වෙන දෙයකට දාන්න හිත දහංගන සීරම දානවා. ඒ මොකද මේ ඒකාකාරීකම බලා සිටීම දඩයක්, වදයක්, කරදරයක්. දුකක් පීඩනයක් දැවීම. දැන් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ඉන්නේ නමුත් මේ දුක්ඛ සත්‍ය පළවෙනිම මූණවර එනකොටම දමල ගහලා යනවා. ඒ මොකද මේ දුක්ඛ සත්‍ය මම කියාගෙනයි අල්ලන්නේ. මේ දුක්ඛ සත්‍ය මේ විපරිණාමය නිසායි දුක ඇවිල්ලා තියෙන්නේ. ඒක පිළිගන්න ලෑස්ති නෑ. මොකද අපි මෙතෙක් කල් අපේ භාෂාව හැදිලා තියෙන්නේ මේ ආත්ම දෘෂ්ටි කතාව මත. ඒ නිසා මේ දුක මගේ එතනම් මේක මම මේක මගේ මේක ආත්මය කියලා ගන්නකොට මේ දකින්න හැමදේම නිෂේධණයට යන්නේ පරාජයට යන්නේ පසුබෑමකට ලක් වෙන්නේ ඉතින් මෙතෙන්දි සද්ධා විශාල කෘත්‍යයක් තියෙනවා බුදුහාමර කියපු නිසා කම්මැලි තමයි මේක සාරිපුත්‍ර සාරික වචනෙන් කියනවනේ ඒක පෙළන සුළුයි ඒක තවන සුළුයි මෙන්න මේ පෙළන සුළු තවන සුළු දෙක දුක්ඛ සත්‍ය අත්‍යන්ත ලක්ෂණයක් නමුත් යෝගාචරණ කුඩලට ලුණු ගැහුවා වගේ මේක එනකොටම පරාජයක් විදියට, වැරදිල්ලක් විදියට, නැත්නම් අරයාගේ වැරද්දක් විදියට, මෙයාගේ වැරද්දක් විදියට, අතීතයක් විදියට මොනවා හරි කරලා අර පෙනෙන ගොජ දාන සත්‍ය මෙච්චර ප්‍රකට සත්‍ය තලාවබන්නේ විනාශ කරන්නේ යෝගාචරයේ දැනුම කියන දේ. දැනුම තියෙන සාකල් කවදාකවත් පිළිගන්නේ ඒක නිසා මේ එකම දෙයක් දිහා එක සැරේ බලනකොටත් දෙවෙනි තුන්වෙනි සැරේ බලනකොටත් ඇති වෙන වෙනස භාවනා ජීවිතේ භාවනා භාවනා මේ පරිබාහිර අපතමාල කියන පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ අතර ඇති වෙනස. ඒ බුරුමේදී බුරුමේ ස්වාමීන් වහන්සේගේ මහාචාර්යතුමා සුවිශේෂී දේ තමයි යෝක විතරයි ඉගෙන ගන්න ඕනේ. ඉන්හිහට සේරම ඉබේ සිද්ධ වෙනවා. මේක දැනගන්න ඇතුව කොච්චර බරපතල ෆෝමිලාස් දිගේ ගියත් කුමනේකේ ගියත් ඇති වැඩක් නැහැ නිකන් චිත්තාමේ විතරයි. ඒ නිසා මේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ වෙන් කර දැකීම සඳහා පුදුමාකාර ප්‍රයත්නයක් ගන්නවා. ඒ ස්වාමීන් වහන්සේ කියන අගුරුම ස්වාමීන් වහන්සේ අපි මෙතන එහා පැත්තට ගියාම පේනවා එහා පැත්තේ හරප්පට්ටි. ඒ හරප්පට්ටිය දැකපුවාම ඈතින් බලනකොට නම් අපිට අඳුරන්න බෑ මුත් ලං කරලා බැලුවොත් මේක අවස්ථාවක්. මේක නෑම්බි මේක අවැස්සි මේක වදපු දෙනක් මේක මහගුණා කියලා එක එකනාට එක එකනාට අනිවාර්යම වස්තක් වැස්සියක් එක පැටලෙන්න දෙයක් නැහැ ලිංග වශයෙන් වෙනස්ම ඒ නිසා පෞද්ගලික ලක්ෂණ තියෙනවා ඒ වගේ වැස්සිකේ වදපු දෙනත් එක්ක ඒකාන්තම වෙනස් ඒකේ අංග වල කට්ටු වැටලා තියෙනවා වදපුව පටව ගන්නට ඒ නිසා හරියටම පෞද්ගලික ලක්ෂණ තියෙනවා එතන ගුණත් වෙනස් නිසා එක එකට නමුත් ඔක්කොම හරක් මේ ඔක්කොම හරක්. හරක් කියන පදයෙන් ඔක්කොමලා එකයි. හැබැයි වස්තවැසිගේ වෙනස්. ඒ නිසා ඒ වස්තවැසිගේ වෙනස් වෙන එක හරහා තමයි මේ මුළු ජීවිත පුරාම අපිට මේ පාංගු ભેද, නිකාය ભેද ඔක්කොම තියෙනවා. ඔක්කොම හරක් කියන එක ගත්තොත් කාටක කියන්න බෑ ඒක වස්සෙක් ඒත් හරකෙක්. මේක වැසියක් ඒත් හරකෙක්. මේක දෙනක් ඒත් හරකෙක්. මේක ගුණෙක් ඒත් හරකෙක්. ඉතින් හරක කියන එක අමතක වෙනවා පොත්ගලක වාසයන් තියෙන්නේ වැඩි උදෝ දුවන්නේ කියලා. ඒ නිසා අපිට මේ මිනිස්සු දිහා බලනකොට උගාවක් වෙලා යනවා මිනිස්සෙක් කියලා තේරුම් ගන්න අපිට පේන්නේ ඒක දෙමලා. ඒක මරන්න කතා කරන්න දෙයක් මේක ඇවිල්ලා සිංහල බෞද්ධයා. මූ කොහොම හරි අරස කරන්න ඕනේ. මෙන්න මොකක් අපිට මේ යට තියෙන මනසකම කොහොමඩක්වත් පේන්නේ නැහැ. ඉතින් ඒ තාක්කල් කොච්චර පැටව කොච්චර හදාගන්නේ. කොච්චර තැවෙනවද? අහිංසක මිනිස්සු කෙනෙක් කොච්චර අපි ආකල්ප ඇති කරනාට මොකද පෞද්ගලික ලක්ෂණයට දාස වෙනවා. ඒක හොඳට බලන්න හිටියොත් මේ හැම එක්කෙනෙකුම මිනිස්සෙක්. ඊට පස්සේ බලමු බත්කණ්ඩ මාළු රස කරගන්න අපි හරකෙක් මරනවා කියලා. කුකුලෙක් මරනවා කියලා. ඌත් ප්‍රාණියෙක් මාත් ප්‍රාණියෙක් කියලා ගත්තොත් මෙහෙම භග විභාගයෙන් නැතුව මම බෙල්ල කැපුවොත් මම මොන විදියෙ සටනක් කරාවේ? මගේ ජීවිතේ කොච්චර කැතද මම කොච්චර මානවාචිවාදී කුලස කෑගසාවිද අනිසතර කතා කරන්න බැරි ගොනුකම නිසා ඌකා කපලා මම මගේ ආහාරයට ගන්න ගියාම ප්‍රාණියෙකුගේ තියෙන මට දැනුම මම ක්‍රියාත්මක කරන්නේ ඊට තවත් පල්ලයට කියලා ගහක් දිහා බැලුවොත් කොච්චර අමාරු වෙන්නේ ආයේ ආහාර ටික හදාගෙන වැඩ කරගෙන යන අපිට කිසි ගාණක් නැහැ මේකේ ලී හොඳයි කියලා කොළ හොඳයි කියලා මල් හොඳයි කියලා විනාශ කරනකොට අපිට අර ප්‍රාණී පිළිබඳ හැඟීම නැති වෙනවා. ඉතින් ඒකකොට අපේ අතින් පරිසර දූෂණය වෙනවා. අපේ අතින් අසාධාරණයක් වෙනවයි කියලා තේරුම් ගන්න බෑ මොකද මම ලොකුයි මට ඕන දේ මම කරන්න මට පුළුවන්කමකම තියෙනවා කියන්නේ ඔක්කොම යන්නේ පෞද්ගලික ලක්ෂණ ටිකේ. මේ පෞද්ගලික ලක්ෂණ වැරද්දක් නෙවෙයි ඉන්ද්‍රිය බද්ධ තමයි. ඔය පෞද්ගලික ලක්ෂණේ නැවත නැවත බැලීම හරහා ඒ කියන පොදු ලක්ෂණය බලා ගැනීම ඉන්ද්‍රිය ඥානෙ පොඩ්ඩක් ඉක්මන්න ඕන. ඒකට නීරසකම් පන්නන්න ඕන. ඒකාකාරීකම පන්නන්න ඕන. ඒකට පෙළෙන ගතියක් ඇඟට දැනෙනවා. තවන ගතියක් තියෙන නිසා බුදුහාමුදුරුවෝ පළවෙනිම සත්‍ය දුක්ඛ සත්‍ය සමේදී පෞද්ගලිකයන් සහ පොදු ලක්ෂණ දෙක අතර අවබෝධය ලැබනකොට පොඩි වශයෙන් දල වශයෙන් ලාවට දුක්ඛ සත්‍ය හරහා යනවා. ඉතින් යම් කිසි කෙනෙක් කැමති නැත්තම් මේ ශරීරයට උලඟක් වදින්න බෑ මැස්සෙක් වහන්න බෑ කැස්සක් කිවිස්සක් යන්න බෑ දොරක් වහන්න බැරි සයිස් එකට යන්න හදනවා නම් ඉතින් මොන දුක්ඛ සත්‍ය කවුද කරන්නේ? ඒකෙන් පේනවා අපි කොච්චර ප්‍රායෝගික නැද්ද කියලා. ඒ නිසා අපිට ඒ හරහා යනකොට අපි යම් වෙලාවක කැමති නම් මේ දෙක තේරුම් ගන්න අපි කියනවා සම්මුති සත්‍ය සහ පරමාර්ථ සත්‍ය කියලා උකට කියනවා. වෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ කියලා කියනවා. මෙන්න මේක තියා බලනකොට කැපකිරීමක් කරන්න තියෙනවා. ඒකෙ පොඩි ඒ කාය සංවර වචී සංවර නෙවෙයි ඊට එහා ගිය සංවරයක් වුණ ඉන්ද්‍රිය සංවරය කියලා. මේ ඉන්ද්‍රයන් හරියට පරිලි කරනවා යාළුවා. නැගිටපම් ඵලයන් අරග කරපම් මේක කරපම් කියලා විශේෂවට ආයේ দমনය කරගෙන මේ දර්ශනය මේ වෙනස මේ පරිණාමය මේ විපරිණාමය මේ රූපාන්තරණයට ඉඩ තියාගෙන ඉඳ සීලෙන් කරන්න බෑ සීලයකට අවශ්‍ය පදනම සකස් කර දුන්නා නම් සීලෙට ඒ ශක්තිය නැහැ එතනදී ඉන්ද්‍රිය দমনයක් ඕනේ තපසක් ඕනේ ඒක දිහා බලාගෙන ඒ වෙනස වෙද්දී බලාගෙන ඉඳ අන්න ඒ වෙනස ඉස්ලාම පරියංකයේ කායනුපස්සනාවට සම්බන්ධ කරලා රූප ධර්ම සම්බන්ධ කරලා ඒ වෙනස දැක්කනම් ඒ දකින්නකොටම තේ යෝගාවචරයට වේදනාව පිළිබඳ සෑහෙන අවබෝධයක් තියෙනවා. ඒ වෙනකොටම දුක් වේදනා රාශියක් හරහා ගෙනියලා ඉවරයි සංඥාවත් එහෙමයි. මේක කියලා හිතිය අපිට පොඩ්ඩක් හරි දුකක් එනකොට ඉවසන්න පැනලා යනවා නෑ දැන් තේරෙන්න පටන් අර ගන්නවා මේ සංඥා විපල්ලාස මේ සංඥා පෙරලිල්ල මේ අනිත්‍යත්වයට එක්ක සිදුවෙන දේ බලන්න නම් යෝගාවචරය වහා තීන්දු කරන ගතියට යන්න අරගයි. ඉවසන සුළු ගතිය ඉන්න ඕනේ. ඒ වගේම මේ සිද්ධියට ඇඟිලි ගහන්නත් එපා. සංස්කරණය කරන්න එපා. මොන විදිහින් හරි සංස්කරණය කරුවොත් උඹට ඕන දේ බලනවා මිසක් ඇති දේ පෙන්නේ. ඉතින් අපි කරන්නේ ටිකක් යනකොට අතරමඟදී සංස්කරණය කරනවා. එහෙම නැත්නම් ඒ බඳ හැඟුම් පහල කරනවා සංඥා සහිතව. එහෙම නැත්නම් වේදනා නිසා පෙළෙනවා. ඉතින් මේවා ලක්ෂ කෝටි වාරයක් කරලා කරලා කරලා කරලා තමයි මේ පෞද්ගලික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ මහරු වෙද්දී මොන වේදනාවක් ආවත් මේ කාගෙන ඉන්න ඕනේ මම මෙතෙක් කල සීලයක් රැක්කා මම ඉන්දිය සංවරයක් ගත්තා මේක මට කැළපෙන්නේ මට තරම් නෑ කමක් නෑ මම මේක බලාගෙන ඉන්නවා ඒකට සංඥාව පෙරලි කරනවා නිත්‍ය සංඥාවයි අනිත්‍ය සංඥාවයි අතර ඕක කොහොම කරන්න බෑ කොහොම කෙරුවක්වත් ඔච්චරම තමයි වෙන්නේ බෑ බෑ අතහැරලා දාලා ඵලයන් කියලා නිත්‍ය සංඥාව අපිව උලං හරිනවා බැටරි ඩිස්චාර්ජ් කරනවා මන්දෝත්සාහය කරනවා ඒකට අනිත්‍ය සංඥාව කියන්නේ ඉතින් මොකද්ද වෙනවනේ පෙරලියක් වෙනවනේ දැන්. ඔබ දිහා බලාගෙන හිටපන්. ඔක තමයි මේ අනිත්‍යතාවය කියලා කියන්නේ. එතකොට සංඥා පිළිබඳවත් අපි යම් විවෘත භාවයක් ඇති වෙනවා. සංස්කාර වලට ඇවිල්ලා අර මේක රොත් නරකද දැන් මේක රොත් නරකද මේක මෙහෙම নানা ආකාර කොට පෙර කොලෝණු කර දෙනවා. කියන්නේ කටපු ගාවනේ හිටපම් පැත්තකට කියලා. මේ වැඩි වෙන්න අරපන් මුලමඳාක තුනම යන්න අරපන්. ඉන්නම බෑ. කොහෙද පිටිපස්සේ ඉන්න විඥාණය අරකින් නැත්තම් මේකෙන් නැත්තම් මේකෙන් කුත්තු කරනවා. යෝගාවචරයා ඒ විඥාණය මගේ පැත්තට ගන්නවා. ඇත්තට විඥාණය මාරපාක්ෂිකයි. විඥාණය මායාකාරයක් මාරපාක්ෂිකයි. යා මේ සංඥා හරහා වේදනා හරහා සංස්කාර හරහා මේ වැඩේ නිසින්ින්ද වෙන්න දෙන්නේ මේ පෞද්ගලික ලක්ෂණ නිසා පොදු ලක්ෂණයට යන ගමනට යා නිසින්ින්ද යන්න දෙන්නේ ඉතින් ඒ සඳහා සීලය නෙමෙයි මෙතෙන් උදව් කරන සීලේ මත හිටපු ඉන්දිය සංගරේ උදව් කරනවා ඉන්දිය සංගරේ උදව් කරනකොට ඒ යෝගාචරය ඊට ඉස්සලා දවසේ මේට ආසනෙට ඇවිල්ලා තියෙනවා ඇවිල්ලා වරද්දාගෙන ආය කමඨාන සුද්ධ වෙලා මම අද ඊට වැඩි යන්න ඕනෑ කියලා ඉදිරියට යන්න යන්න යන්න යන්න පේනවා මේ ඉන්ද්‍රියන්ගේ ලැබෙන පළවෙනි අත්දැකීමත් ඒකම නැවත සැරයක් බලනකොට ඇති වෙන අත්දැකීමත් අතර පුදුමාකාර රූපාන්තරණයක් තියෙනවා. අපි මේ තියෙන නිත්‍ය සංඥා නිසා අපි ඒක බලන්න කැමති නැති නිසා අපි එකම දේ දිගට බලන ඉඳ හැදුවට එහෙම දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා ශරීරයේ ඇති වෙන උණුසුමක් දිහා බලාන හිටියොත් ඒ යෝගාවචරයට තේරෙන්න ඕනේ ශරීරයේ උණුසුමක් තේරෙන්නම් බාහිරේ සීතලක් තියෙන්න ඕනේ නැත්නම් කොහොමද උණුසුම තේරෙන්නේ? ඉතින් ශරීරයේ උණුසුම මම කියා ගන්නවා බාහිරේ උණුසුම මම නෙවෙයි කියන්නේ ඉතින් දන්නේ. එයා දන්නවනම් උණුසුමට සාපේක්ෂව සීතලක් නැතුව උණුසුමක් දැනෙන්නේ නැහැ. සීතලක් දැනෙන්නේ නැහැ බාහිර උණුසුමක් නැතුව. පය තියෙනකොට මෙලෙක්කමක් දැනෙනවා පොළවේ හයිය බව එයාට තේරෙන්නේ නැහැ. ඒ දේ දෙකම ඒ දෙක ගැටුමක් ඇති වෙනකොට ඒ දෙක සාපේක්ෂව බලන්න නම් පළවෙනි දැක්මේදී පළවෙනි ආකල්පයේදීම අර මමයට සාපේක්ෂව නිත්‍ය සංඥාවට සාපේක්ෂව පැවැත්මට සාපේක්ෂව එක පැත්තක් කරන ඒක පිළිබඳව මත ප්‍රකාශ කරන්න ගිය ගමන් අපි ආංශික දැනුමකින් මත ප්‍රකාශ කරපුවාම කවදාකවත් yaadෙන්නේ නැහැ. ඒ නිසා මේකට පක්ෂ වෙන ඉතුරු පැත්තට සාධාරණ විදිහට මේක නිරීක්ෂණය කරන්න නම් එකම දේ නැවත නැවත කිරීම හරහා තමයි සරුවචන් වහන්සේ මේ ඉන්ද්‍රයන්ගේ තියෙන අඩුපාඩුකම ඉන්ද්‍රයන්ට ඇහැට වැලි ගහලා ඇස්බැඳුම් කරලා මේ වෙන විප්‍රියාසය විපල්ලාසය වංචනික ධර්ම ෂට ධර්ම අස්පනා පිට පෙන්වන්නේ එකම දෙයක් දිස නැවත නැවත බලන්නේ. ඒතර කාමී කියන්නේ එකම දෙයක් දිස නැවත බලන්නේ නැතුව දේවල් මාරු කරනවා. කාම ගුණ කියන වචනයකට පාවිච්චි කරනවා. කාම ගුණ කියලා කියන්නේ අද මේක ගත්තොත් හෙට වෙන එකක් ඕන. මාරු කරන. ඒකට විරුද්ධව දෙය තමයි එකම දෙයක් දිහා නැවත නැවත බලනවා. ඒක භාවනාවක් කියනවා. භාවිතාවක් කියනවා. අන්නේ භාවිතාව කරනකොට සූදානම් ශරීරයක් තියෙනවනේ දැනගෙන යන්න ඕනේ. මේකට විරුද්ධව ඇතුළතින් පිටතින් নানা ආකාර බාධකිනවා. අන්නේ තියෙද්දි මේක දිහා බලන්න හිටියොත් විපරිණාමය දක් ගන්න පුළුවන්. ඒ විපරිණාමයේ දකින්නකොට පළවෙනි එක ලේසි රූප ධර්මයේ කියන එකයි සර්වචනාංශිකේ මතය. නමුත් රූප ධර්මයේ දැක්කට පස්සේ ඒ රූප නිසා යන විඳීම වල වෙනස් වෙන හැටි යන මේ හොඳයි කියපු දේ හොඳ නෑ කියලා සංඥා වෙනස් වෙන හැටි මම ඉස්සර මේක අත දාපු නිසායි මට සම්පූර්ණ චිත්‍රය දක්වන්න බැරිනේ මේ අත දාන්න නැතුව වෙන දෙයකට හේම වෙන්න ඇරලා බලහනිසින් මේ සංස්කාර කීකරු කර ගැනීම හරහා යෝගාචරයට තේරෙනවා මේ ආකල්පේ වෙනස් වෙච්ච ගමන ඉස්සරණ අපිවා නිත්‍ය සංඥා විදලා Tamanට ඕන විදිහට ආලවට්ටම් කරනවා සකස් කරන්න හදනවා. දැන් අනිත්‍ය සංඥා විදලා උඹට පුළුවන් නම් උඹ ඔප්පු කරපන් උඹම ඔහොම ඉන්නවයි කියන. ඔප්පු කරන්න හදනකොට තියෙනවා මේක වෙනස් වෙනවා. අනේ ඒ තැනට යන්න සීලෙන් කරන්න බෑ. ඒ තැනට යන්න අනෙක් ඉඳුරන් මේ වෙලාවට තමයි අවධානය යොමු කරපු වැඩේට ඉඩ දීලා අනිකොල්ල පැත්තකට වෙනවා. නමුත් අපි දන්නවා ඉන්ද්‍රිය দমনෙන් තොරව අපි ඇහක් කනක් නාසයක් දිවක් කයක් මනසක් ඇති කෙනෙක් වශයෙන් බැලුවොත් ඇති වෙන්න බාහිරේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියේදී ඊගාවට කොයි එක ගණීද කියලා මේ ඉන්න කිසිම කෙනෙකුට න්‍යායපත්‍යක් නැහැ. දැන් මම බලන්නෙක් වෙලා ඊගා චිත්තක්ෂණේ මම අහන්නෙක් වෙයිද ගඳ බලන්නෙක් වෙයිද රස බලන්නෙක් වෙයිද මොකද ඒ හයටම පහසුකම් තියෙන එක තමයි පූර්ණ මනුෂ්‍ය ජීවිතය කියන්නේ. ඒක කියනවා අත්භාව ප්‍රතිලාභයක් කියලා. manussත් භාව ප්‍රතිලාභය කියලා කියන්නේ ආයතන 6ට ඉඳුරන් 6ක් තියෙනවා කොයි එක ගණීද දන්නේ ඒ ගන්නේ අභාවිත ඉන්ද්‍රය ඇති කෙනාගේ ගන්නේ තණ්හා වැඩියෙන් උපදින දේ. මාන්නේ වැඩියෙන් උපදින දේ. මමයා වැඩිපුර කප්පිය පේන දේ. ඉතින් ඒකට එයා ඒ වෙලාවේ ලොකු සතුටක් ලබනවා ඉන්ද්‍රයන්ගෙන්. නගේ මට මාන්නේ තණ්හාවට ඇති වෙන ගොදුරු ලැබුණා. මම මාන්නයට මට පොහොර ලැබුණා දෘෂ්ටියට ලැබුණා ඉතින් ඊට පස්සේ ඒ තණ්හා මාන දිට්ඨි වඩන ඒ අරමුණ ස්ථිරසාර කරගන්න ලොකු කරගන්න මගේ කියාගන්න විශාල ව්‍යාපාරයක් කරනවා අනිත්‍ය බව මතක නැතුව ඒ ව්‍යාපාරට අපේ අභියෝග කරමින් මේ දේවල් වෙනස් වෙනකොට අනේ මම කියලා අල්ලාගත්ත දේවල් මේ තරම් වෙනස් වෙනවානේ කියලා දුකක් පෙළෙන බවටපත් වෙනවා ඒ නිසා බුදුරජාණන් කියන්නේ අනිත්‍ය පැත්තෙන් බලන්න එතකොට බලන්න කියාට පස්සේ මේ පේන දේ මේ මම කියාගන්න මගේ කියාගන්න මේක තියෙනවයි කියලා දැඩි මතයකට යන්නේ මේක වෙනස් වෙන්න පුළුවන් තියෙන දේ පේන්න පුළුවන් පේන්නේ නැති වෙන්න පුළුවන් පේන දේ තියෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසා මේ ඉන්ද්‍රයන් සම්බන්ධව ඊගාව චිත්තක්ෂණයේ අහවල් දේ මම කරන්න කියන විනිශ්චය කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් මේ කිසිම කෙනෙකුට න්‍යාය පත්‍රයක් නැහැ. තියෙනවා නම් අපිට කියන්න පුළුවන් වෙනකොට මට ආශාව ප්‍රසවාස පැයක් ඉන්න පුළුවන් වෙනවා කියලා. කිසිම සද්දයක් අහන්න නැතුව කිසිම ගඳක් නැතුව රසක් නැතුව ආශාව ප්‍රසවාස ඉන්න පුළුවන්. කාටද කියන්න පුළුවන්? කාටවත් කියන්න බෑ. ඒ තරම්ම මායාව විසින්, කෙලෙස් විසින්, අස්බන්තුමක් විසින් මෙහෙවන මේ ජීවිතය ඉන්ද්‍රියපති ඥානෙ මත පිහිටපු මේ ජීවිතයේ ඉන්ද්‍රියපති ඥානට අභියෝග කරලා එකක් තිස බොහෝ දේශ බොහෝ වෙලා බලා සිටීම තමයි ලේසියෙන් කියන තියෙන භාවනාව. ඉතින් ඒකට විරුද්ධව එන කැපිපේන දේ තමයි නීරසකම්. ඉතින් යෝගාවචරය කියලා කියන්නේ සද්ධාවෙන් ඒ නීරස වුණත් ඒක දිහා බොහෝ වෙලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේදී කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ ඒකට පිළියම් කියලා දුන්නට ඒ පිළියම් එකක්වත් නෙමෙයි යෝගාවචරය මේ ඒ ගොජේ ඒ පෙරලිය ඒ විපරිණාමේ ඒ ඒ ඇත්ත නැති වෙන බව පිළිගන්න බාරගත්ත ගිය දවසේ බාර ගන්න පුළුවන් වෙනකොට එයාට තේරෙනවා මේ ඔක්කොටම උත්තර දීලා මේක තේරුම් ගන්න බෑ. මේ හැම වේදනාවකටම හැම සද්දයකටම ඒක උත්තර දීලා කරන යම් ප්‍රමාණයක් ඉවසගෙන මම මේ පෙන්වන්න හදන්නේ මේක ගොජයක් බව මේක විපරිණාමයක් බව මේක සංතතියක් බව. ඒ සංතතියට හිත දාලා ඒක භාවනා ජීවනයක් කියලා තේරුම් ගන්න ගොඩාක් කලින් ඉතින් මේක මේ කියන මේ මෙහෙම වෙනකොට මේක අහගෙන ඉන්නවා හරි බයක් ඇති වෙනවා. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයම පුදුමාකාර කෙලස් කඩක් උපදිනවා. ඒක සර්වචනදී ඊටාම ලස්සනට පෙන්ලා දෙනවා. මේකේ පොතක් තියෙනවා. අන්‍ය පොත දිගේ බහපන්. පොත දිගේ බැස්සොත් වේසි. ඉතින් ඒකට හොඳ මම කැමති මේක අද මාතෘකාවට බහ ගන්න ඉස්සෙල්ලා ඉන්ද්‍රිය සංවරය පිළිබඳවම වෙන සූත්‍රයක් සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරන්න ඒ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ තියෙනවා මානුක්‍ය පුත්‍ර සූත්‍රය කියලා එකක්. ඒ බොහෝ විට අර බාහ්‍ය තාරුචිරීට දේශනා කරපු දැකීම දැකීම ප්‍රමණය නැතර කරපවක දිගේ තරංග ගන්න යන්න එපා. ඇහිම ඇහිම ප්‍රමණය නැතර කරපවක දිගේ හිතන්න යන්න එපා. දැන් මුතේ මුතේ නැතර කරපම් විඤ්ඤාතේ විඤ්ඤාතේ මත කරපම් කියපු එකම බුදුන්සතිය විස්තර සහිතව ඒ මාළුකපුත්‍ර ස්වාමීන් වහන්සේට කියනවා පටන් අරගන්නේ මෙහෙමයි මාළුකපුත්‍ර කියලා වයසක ස්වාමීන් වහන්සේ නමක් සර්වචනාසේ ඉදිරියටපත් වෙලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම ඊට පස්සේ විවේක වෙලා උදේකලාව භාවනා කරන්න යන්න බලාපොරොත්තු වෙනවා මට යන්න ඉස්සලා කමටහනක් දෙන්න කියලා. ඒතර පුත්‍රයාස කියනවා දැන් මම කියන්න තියෙන ටික කියලා තියෙනවා. ඔබ නාකි ඇවිල්ලා මෙහෙම කරදර කරනවා නම් තරුණය ඇවිල්ලා කොච්චර මගේ කමටහන් ඉල්ලයිද දැන් කියන්න ඇවිල්ලා කියලා නැති එතත් මොනවද කියන්නේ. ඒ කොහොමද අර ස්වාමීන් වහන්සේ බගෑ වෙනවා ඊට පස්සේ බුදුරජාණන්සේ ප්‍රශ්නාවලියක් දානවා. ඒ ප්‍රශ්නාවලිය හරහා තමයි යාට කමටහන දෙන්නේ. ඒකෙදි කියනවා චක්කු විඤ්ඤය රූපා අදිත්තං අදිත බුබ්බන්න ප්‍රසතින පස්සිසanti. මෙහිතපං ඇහැට පේන රූප කියලා જાතිය ලෝකේ තියෙනවානේ. අන්නේම රූපයක් තියෙනවා. කවදාකවත් දකලා නැහැ. දැන් බලමිනුත් නැහැ. දැන් දකින්නත් නැහැ. මත්තර දකින්න වෙන්නේ නැහැ. එහෙම රූපකින් කවදා හරි ප්‍රේමයක්වත් ඡන්දයක්වත් ඇති වෙයිද කියලා. කෙලෙස් උපදීද කියලා. ඇහින් බලන්න පුළුවන් යම් රූපයක් කියලා කවදාවත් දැකලා නැහැ. දැන් බලමිනුත් නැහැ. සචේතන. පෙනෙමිනුත් නැහැ. ඒක මත්තර වෙන්නේ නැත්තම් ඒ වගේ දෙයකට කෙලෙස් උපදින්න පුළුවන් කියලා. ඒක නිසා ඒකෙන් කෙලෙස් වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පුතේ කියන යම් සද්දයක් තියෙනවා කණින් අහනව සද්දයක් අහලත් නැහැ ඇහෙනවත් නෑ අහන්න දැන් ඕන එක මොකොත් නෑ මත්තට අහන්න වෙන්නෙත් නෑ එහෙම සද්දකින් වෙනවාද කියලා කියන ඔක්කොම සුද්ධ කරනවා සුද්ධ කරලා කියනවා මේ දැන් බලන රූපෙන් තමයි මුළු සංසාරෙම හැදෙන්නේ මේක දන්නවනම් තව වාසියක් කියනවා ඒ සූත්‍රේ නෑ උඹ රූපයක් බලනකොට රූපේ බලන බව දන්නවනම් උඹට හොඳට තේරෙයි කණින් කිසි කෙලෙසක් වෙලා උපදින්නේ නෑ නාසයෙන් කිසි කෙලෙසක් ඒ වෙලාව උපදින්නේ නැහැ. දිවෙන් කිසි කෙලෙසක් උපදින්නේ නැහැ. කයින් කිසි කෙලෙසයක් උපදින්නේ නැහැ හිතෙන් කිසි කෙලෙසයක් උපදින්නේ බලන රූපෙමයි ඒක කොට කරපන් ඒක කොට කරලා සීලන භාවනා නොකර නාහපු කෙනා හිතන්නේ අතීත රූපවලිමුත් කෙලෙස් උපදිනවා අනාගත රූපවලිමුත් කෙලෙස් උපදිනවා සද්දවලුමුත් කෙලෙස් උපදිනවා හැම වෙලාවෙම කෙලෙස් උපදිනවා ඉතින් මෙච්චර ප්‍රවාහ ආශක්තියේදී කොහොමද මේක ඇටේ ලියන්නේ කියලා. ඒක නිසා ඒක අරගෙන මහසීසාරද ස්වාමීන් වහන්සේ මතක් කරනවා. අපි කොච්චර තැවෙනවද දකපු රූප මත. කොච්චර තැවෙනවද දකපු ශබ්ද මත. කොච්චර තැවෙනවද විඳපු ගන්ධ රස පහස මත. මේ තැවීම සිද්ධ වෙන්නේ දැන්නේ එතනයි කෙලස් තියෙන්නේ. ඉස්සරහට කරන්න තියෙන දේවල් මත අපි කොච්චර ගණන් ගවුවත් ඒ හේරම කරන්නේ දැන්නේ ඉතින් මේ මොහොතේ මම මේ අහමින් දෙන්නේ, දකමින් ඉන්නේ, ගඳ බලමින් ඉන්නේ, රහස රස ලබමින් ඉන්නේ කියලා වර්තමාන මොහොත කොටු කරගත්තොත් සතියට අතීතයට එන්න ඉඩකුත් නැහැ. ඒකකින්වත් කෙලස් උපදින දෙයක්වත් නැහැ. මට භාවනා කරන්න දෙයක්වත් නැහැ. අනාගතේ වෙන්න තියෙන දේවල් ගැන අපි වර්තමාන පාවා දීලා අනාගතේ දහසුන් කරුවට දැන් කත් කරන්නේ දැන් ඒ අනාගතේ හරියටතරත් විඳවුවට වර්තමාන මොහොතේ දැම්මන් කරන්නේ සැලසුම් කරන කේ බව දන්නවනම් උන් දන්නවා අනාගතේ සැලසුම් කරාට ওই දේවල් වෙන්නේ නැහැ. ඕ වෙනස් වෙනවා. ඒක උකට ඔච්චර පරිචත කරගන්න ඕනේ. ඔච්චර අනු කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ වර්තමාන මොහොතේ දැන් දකිමින් ඉන්නවනම් ඒක තමයි මුළු සංසාරෙම කරන්නේ. දැන් අහමින් නම් ඉන්නේ ඒක තමයි මුළු සංසාරෙම කෙරෙන්නේ. ඒකෙන් තමයි මේ කැටේ වදින්නේ. කියලා කිව්වට පස්සේ මේ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට ලොකු සතුටක් ඇති වෙනවා බුදුදහමසේ අපිට දීලා තියෙන්නේ කරන්න පුළුවන් බැලක්. අපි අහන්නේ නැහැ. අපි හරියට කටයුත්ත කොටු කරගන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ අර අන්ධකාරේ කන බල්ලන් ගන්නවා වගේ ඔක්කොම ගැන තැවි තැවි අපිට වෙලා නැහැ. අපිට මේ ඔක්කොම හරි ගසලා දෙන්න ඕනේ කියලා පුදුමාකාර අපි කියන අසහනේ අපි කියන මානසික පීඩනයක් ඇති කරගෙන කිලෝරක් කරන්න බැරි දයක් වඩපත් කරනවා. ඒ නිසා ඒ දෙබසි වරුණාට පස්සේ මාළුක පිටු ස්වාමීන් වහන්සේ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු දේ තේරුණා නම් මම මෙහෙම කියන්නම්. මම හරිනම් කියන්නේ කියලා. රූපන් දිසා සතිය මුට්ටා පිනිමිත්තම් මනසිකරෝති. අපි ඊගත් නිදර්ශනය වගේ සක්මණ කෙරවට කියලා රූපයක් දකිනවා. ඒක යන පියවර නිරසයි නේකාකාරීතර රූපේ බොහෝම ප්‍රියයි ඒකේ. එයාගේ දෝෂ නෙවෙයි ඒක තමයි ඉඳුරන්ගේ ඥානයේ හැටි. එයා ප්‍රකට දෙයල්නවා. රූපන් දිසා සති මුත්තා. සතියෙන්තර රූපය දකින. පිය නිමිත්තන් මානසිකරොත් මේකද කියන අවිජින පයේ තියෙන ඒ අත්දැකීමට මේ කොච්චර ද්වේෂ කරනවද කියනවා නම් ඒ වෙලාවේ ඊගාදෙන මොන කුණු කන්දලයක්වත් ප්‍රියයි. ඒ නිසා වර්තමාන මොහොතේ තියෙන අප්‍රිය නිසා රූපේ හොඳයි ඒ වෙලාව. ඒක නිකන් ලොකු එස්කේප් එකක්. රූපන් දිට්ඨා ගති මුත්තා පියනිමිත්තම් මනසිකරෝති. ඒ දකින්න රූපයට අතිරේක ආගයක් දෙනවා. අපි ඒ තරමටම වර්තමාන මොහොතේම නැත්තම් අපි අර කරකට ගිය අරමුණ අපරාපන්නයි. ඒක ඔය දැන් පරීක්ෂණ වල කරගෙන යනවා මොලේ සම්බන්ධ ස්නායු පරීක්ෂණ වල. යම් කිසි කෙනෙක්ගේ මට සීමාකාරී සාධක සීමා කරවට පස්සේ රූපයක් බලන වෙලාවක මොලේ සිදුවෙන කාරණා බැලුවොත් රූප දක්ෂින ප්‍රදේශයේ උද්දීපන වෙන අතර සද්ධාහන දේවල් ඔක්කොම යටපත් කරනවා. දැකීම විසින් අනිකුත් සියලුම ක්‍රියාවල් යටපත් කරනවා. ඒක තන්නේ කර අධිරාජ්‍යවාදී ක්‍රමයකට යන්නේ. උස්මතු වෙච්ච එක අනික් හේම තරන්නේ. නිසා රූපේ බලන වෙලාවේදී අපි කන් අහන කයෙන් අහන්න තියෙන දේවල් යටපත් වෙනවා. ශබ්ද, ගන්ධ, රස ඔක්කොම අයින් කරලා රූපේ බලන්න යනකොට මහා අධිරාජ්‍යවාදී ක්‍රමයට චක්කුව ඉන්ද්‍රියක් බාටපත් වෙන අය රජ වෙනවා. රජ වුණාට පස්සේ රූප වලන්නේ බාටපත් වෙනවා. එතකොට අර අපිට අපේ රූපේ අරමුණක් කරගත්තොත් ඒක සාරත චිත්තෝ වේදේති. බුදු බැඳීමකින් ආශාවකින් දැකව කුරුල්ලට අලුතෙන් අගයන් ආඩම්බරයන් දෙමින් අර කකුලේ තියෙන අද්දහිම තියෙන द्वේෂයට සාපේක්ෂව දාචින රූපය ඔප්නංගනවා බලන්නේ කුරුල්ලා නෙමෙයි අපි විසින් ආලවට්ටම දාපු ආලවට්ටම තමයි අපිට පේන්නේ. මේකට තියෙන ද්වේෂය තරමටම දකින්න දේ හයිලයිට් වෙලා පේනවා. නැත්නම් ඒක සාරත් චිත්තෝ වේදේති තංච අජ්ජෝස චිත්තති අනේ මම නෙමෙයි කුරුල්ලා දැක්කේ. අනේ මගේ දරුවන්ටත් මේක පෙන්වන්න නැත්තම් ෆොටෝ එකක් ගන්න නැත්තම් දුක් කරගන්න නැත්නම් ඉතින් ඊට පස්සේ ඒක ඇතුලේ තොරන් ගන්නවා ගුරුලා දන්නෙත් නැහැ ඒ කතාවලු වෙච්ච ලසනක් නැහැ ඇත්තටම අර කකුලට තියෙන ද්වේෂය ඇවිදින එකේ ඒ තරම් ඒකාකාරී ඒක නිසා අරක අල්ලගෙන තොරන් ගන්නවා එතකොට විවිධ වේදනා විඳිනවා අපි වේදනාව එන්නේ අර අර කරගෙන ගිය වැඩේට තියෙන द्वේෂයට සාපේක්ෂව වේදනාව විඳින ගමන් ඒ ඔක්කොම මම මාගේ කියාගන්න නිසා තවදුරටත් කුරුල්ල නෙමෙයි බලන්නේ කුරුල්ලා පිළිබඳව හදාගත්ත අපේ මානසිකයේ ප්‍රක්ෂේපණය දිගේ යන්න පටන් අරගත්තට පස්සේ භාවනා යෝගාවචරයේ බව සක්මනක ඉන්න බව මොකක්වත් මතක නැහැ. ඊට පස්සේ තන්නේ කර මෝහයකටපත් වෙනවා. ඒක නිසා බලන වෙලාවේදී මම මේ පයේ <clears throat> කාය ප්‍රසාදයේ හිත පීඩන්න ගිවිසගෙන සක්මන්ට බහපු මම දැන් මගේ චක්කු ප්‍රසාදයට මාරු වුණා කියන මේ මාරුව දැක ගන්න තරම් සතියක් තියෙනවා. ඉනා යෝගාවචරය අර රූපේ දැක්කත් ඒක ආලවට්ටම් දාන්න යන්නේ. අභිරමණය කරන්න යන්නේ. ඒක පුම්බන්න යන්නේ නෑ. එයා දන්නවා දැන් මට මගේ වැඩේ ගැසිලා තියෙන්නේ කියලා. එහෙම දන්නවනම් එයා ඒ රූපේ අභිරමණය කරනවා මේක සර්වචනස මේ කොණොක්කල්ලාන සූත්‍රයේ තියෙන්නේ චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගායෝති නානුභ්‍යංජනක් ගායෝති දකින්න රූපයේ අනුභ්‍යංජන ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලනවායි කියලා කියන්නේම තමයි හිතපු දේ ඒ තරම්ම අමතක වෙනවා කියන්නේ. ඒ නිසා ඒ වගේ ව්‍යංජන අනුව්‍යංජන බලන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න එපා. යත්වාදීකරණ මේ සංඝසංගතම් වේරන්තං උප්පජ්ජති අභිජ්ජා දෝමනත්තා පාපක අකුසල ධම්මා තස්ස සංවරය අපජිති. මේක දිහා දැන් මේ රූපේ කුරුල්ලෙක් වශයෙන් පේන මේ රූපයට මම මත්තුනොත් එහෙම මම කොච්චරක් ඒක මතින් ආශාවක් ඇති කරයිද කරගෙන ගිය භාවනාවට ඇඟට නැදෙන ද්වේෂයක් ඇති කරයිද මේ නිසා කොච්චර කෙලෙස් උපදීද අන්නේ උපදින තියෙන කෙලෙස් රාශිය දැකලා අනේ මගේ හිත නැවතත් අර උදාසීන වූ පයයට ගන්න නැත්තම් මේ රූපෙන් ගැලවෙන්න නැත්තම් මේ රූපේ මට දාන දුකක් මේ රූපේ මම හැලයුත්තක් මේ රූපේ ජුගුප්සා කටයුත්තක් කියලා තේරෙනවා නම් උදාහරණ කරලා හොවන් වෙලා ඉන්නේ. යම් කිසි කෙනෙකුට මේ භාවනා කරනකොට එළියට ගිය රූපේ දැන් මම දකින්නේ මම දකින්නේ අහවල් දෙය මම ඇහි ඉන්නේ මේක නිසා වෙන්නේ මොකද්ද? ඒක අභිරමණය කරන්න ගත්තොත් අංගප්‍රත්‍යංග දිගේ ආපහු වෙන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒකට මම අනාතයි. මම අසරණයි නිසා මේ දැකීම මට දුකක්. මේ දැකීමට කරදරයක් ජුගුත්සාවක් කරලා ආපහු එන්න මොන තරම් මේ හිතේ කියන්නේ අපි දඬුවම් කරලා කරන පුහුණුවක් නෙවෙයි කොච්චරක් සතිය පුහුණු කරන්න ඕනද කියලා. ඒ නිසා රූප දැකීම එතනදී චපල හිතට කෙලෙස් හිතට මායයට ලොකු ලාභයක්. ඒත් භාවනා හිතට ලොකු අභ්‍යාසයක් තියෙනවා. අර කරගෙන ගිය වැඩේට තියෙන ද්වේෂය පමණට මේක හිත පිටපයින් දානවා. ඒක දැනගෙන මහා ලොකු දේවල් බැන්නම් මම මේ දකින්නෙක් නැත්නම් මම අහනවා මම ගන්ධ රස පහස තියෙනවා කියලා දැනගත්තොත් මම ඊයේ මතක් කරපු විදිහට ඒ කුරුල්ලගේ වර්ණවත් ගතිය එහෙම බොඳ වෙලා යනවා. දන්නවා මේක අබිරමණය කෙරුවොත් ආපහු හිත මෙතෙන් ගන්න තියෙන ඊට අඩු වෙනවා කියලා ඒක දකින්නේ මාර පාශයක් විදියට. ඒක දකින්නේ මාර උගුලක් විදියට අර හිතපු උපේක්ෂාව හොඳයි. මේකේ කෙලෙස් අඩුයි. මේක කෙලෙස් සහිතයි. කියලා ඒ කෙනාගේ ඉන්ද්‍රිය দমনයක් ඉන්ද්‍රිය පිළිබඳව ගුත්තද්්වාරෝ හෝති කෙලෙස් අතුරු වෙන්න පුළුවන් ద్వාර වසන සුළු ගතියකට එන්න පටන් ගන්නවා ඒක නිසා ඒ අභ්‍යාසය මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය තුළ අඩු ගාණ ක්‍රියාවත් කරගන්න බැහැ අඩු ගාණේ අපි ඒකට උත්සාහයක් නොකළොත් අපි ලැබපු ඔක්කොම ඇත්තයි කියලා හිතන්නේ අපේ ඉන්ද්‍රියපද්ද ඥාණය ඇත්තයි කියලා හිතාගත්තට පස්සේ ඒ ගැට ඒ අඩුපාඩු ටික ඉවර වෙනකන් සංසාරේ දුවන. නමුත් ඉන්ද්‍රපති ඥානයේ අපිට දෙන්නේ ගුණ්ඩුවක් අපිට ලණුවක් දෙන්නේ අපි කාම ලෝකේ කාම රාජිනේගේ කාම රාජධානී කාම දාසයන් බාටපත් කරගන්නයි මේ ඉන්ද්‍රපති ඥානෙ දුවන කවදාකවත් තමන්ගේ අභිවෘද්ධියට නෙමෙයි. අඩු ගන්න ඒක නිසා එයා ඒ න්‍යාය පත්‍රය වෙනස් කරනකොට ට්‍රක් එක මාරු කරනකොට දැනගත්තොත් ඇති ඊට වඩා විශාල දේවල් කරන්න ඕනේ නැහැ. මම මගේ පය සක්ම පරියන්කේ නම් මම ආස්වාද ප්‍රසවාසයේ ඉන්න රූපයක් වෙන ප්‍රශ්නයක් නැහැ. ඒකට ගැටෙන්න එපා. ඒ ඒකත් එක්ක නිගමන කරන්න මම දැන් දකින්න බව මෙනෙහි කරන්න. එතකොට තියෙනවා අපව එන්න ඉඩක් තියෙනවා. එහෙම නැත්නම් මේ දැකපු දේ හොඳයි කියලා අභිරමණය කරන්න ගියොත් පුටුවට ගිය දුන්නා වගේ Tamanට ගෙයින් අයින් වෙන්න වෙනවා. පස්සේ ආව කන ලොකර අඟ ලොකර ගත්තා වෙනවා ඉස්ලාම කනට වෙන්නේ. සක්මණේදීත් එච්චර. ඒ නිසා අපි භාවනා ජීවිතය කියලා කියන්නේ මෙන්න මේ දේ මම ගත කරන්න හදනවා සක්මණේ පරියන්කේ නැත්තම් කරන වැඩ සීයෙන් ඉඳ ගත කරනකොට අපි දන්නවා උදාසීන අරමුණ මොකද්ද කියලා. අපි චේතනාපූර්වක කරන දේ. ඒක කොච්චර දේවල් පිටින් ඇවිල්ලා වදිනවද? ඒක කාටවත් අලකන්න බෑ. ඒවට දොස් කියන එක නෙවෙයි තියෙන්නේ. ඒව තෝරන්නේ කොයි එකද ගන්න කියලා මගේ චර්ච ලක්ෂණ යනවා. මගේ රුචි අසුකම් යනවා. මගේ පෞෂත්වය යනවා. මගේ කර්ම ශක්තිය නමුත් අපි කියන්නේ මොකද්ද? ආපදේර දොස් කියනවා. මෙයා මට කෙලෙසයක් ඇති කරුවා, මෙයා මට දුකක් ඇති කරුවා කියලා අර බාහිර දෙයට ආත්මයක් තියලා අපි ඇත්ත එක නඩු කියන්නේ යනවා මේ Tamange හිතේ තියෙන දුර්ලකම. Tamange හිතේ තියෙන මේ කෙලෙස් වලට තෙතබරයට ඇදෙන ගතිය දකින්න නැති නිසා අපි කතා කරන දේවල් වල සෑහෙන සම්පප්පලාප තියෙනවා. හැබැයි මනසේ අහිංසකයි. එයා දන්නේ එච්චරයි. ඒ නිසා වැරද්දක් වෙච්ච ගමන් අපි බාහිර කෙනෙකුට ආත්මයක් දීලා එයා කැකිල රජුට වගේ තම්බි මරණක ලේසි බඩමහතින්ද තම්බි වරලා නිකන්. හරි කැමැති ඒකට ඔක්කොම ලප්පුඩි ගහලා වැඩේ කරලා යනවා. ඒ අර බයිබලයේ තැනක තියෙනවා මේ පිලාත කියන ඒ නගරාධිපතිට අවස්ථාවක් වෙනවා බරබ්බසාරි යේසුස් වහන්සේ දෙන්න එක්කෙනෙක් එල්ලලා එක්කෙනෙක් දෙන්නම මරන්න තීන්දුව කළා. සීන කුරුසටන ඉතලා එක්කෙනෙක් නිදහස් කරන්න පුළුවන් මෙයාගේ තියෙන නගරාධිපති තනතුරට. මොකද හෙට මේ සබත් දිනේ නිසා. ඉතින් කට්ටියෙන් කතා කරලා අහනවා මගේ තියෙන බලසලානුව මේ දෙන එක්කෙනෙක් නිදහස් කරන්න පුළුවන්. කවුද නිදහස් කරන්න කියලා. මුළු ලෝකෙම කෑගන්නවලු Barabbas Barabbas Barabbas Barabbas Barabbas කියලා. අර ඔච්චර සමාජ ජීවිතන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගන්න ගහපන් කියලා. ඉන්නේ නගරාධිපති නෙවෙයි තීන්දුව ගන්න. අපේ තීති විදලින් අර බරබ්බස් කියන හිතවිල තමයි හිත පුරාවටම තියෙන. කාමෙටම. මාන්නෙටමයි. මම යටමයි. නමුත් මේ අතරමැද අවස්ථාවක් තියෙනවා නම් බරබ්බස් අනගහලා දෙනවා කියලා ජේසුස්වහන්සේ නිදහස් කරන්න පැවැච්ච හැකියාව තියෙනවා ඒ පිලාතෙට. දැන් ජනමතය අර පැත්තට යනවා. ඉතින් ඒ නිසා ඒකේ තියෙන විහිළුව තමයි අපි බාහිර වැඩිකාරෝ හොයනවා. බාහිර වැඩිකාර විනිශ්චය කරනවා. ඒකට වෙනම රෝම ලන්දේ නීති හොයනවා. බුදුහාමරගේ පැත්තෙන් බලන මොන විකාරයක්ද මේ? තමන්ගේ හිතේ කෙලෙස් තියෙන දාකල් මොන හරි දඩමීමක් කරන අපි කතා ගෙතුවට පාලනය කළ යුත්තේ ඇතුලේ. ඒක කරන්න සීලෙ බෑ. සීලෙන් එහාට ගිහිලා අර කියන විදිහට ඉන්දිය දමනයට ගියාට පස්සේ මේ ළමනුස්ස ජීවිතය ඇතුළත කොච්චර ඉගෙන ගන්න කොච්චර හදාරන්න කොච්චර බැහැ ගන්න දේවල් තියෙනවද බාහිරේ තියෙනවා තමන් ළඟත් තියෙනවා නමුත් තමන් ඒක අත්දකලා තමන් තුළින් මේ ඉන්ද්‍රියබද්ධ ඥානය කොච්චර චපලද කියන එක දකිනකම් අපි හොරෙක් තමන්ගේ පුතා කියලා වරද්දගත්ත මිනිහෙකුට වෙන වැරද්ද කරනවා අපේ ගෙට බරිංග ගන්න හදන මිනිස්සෙක් හොරෙක් අනේ පුතයි කියලා වර්ධව තේරගෙන ගෙට අරගෙන ආවල කාලකොල තියාගත්තොත් එයා මොකද කරන්නේ? ඒ වගේ තමයි මේ ඉන්ද්‍රිය ඥාණයට අපි දීලා තියෙන දැනුම අගේ ආඩම්බරය නිසා ප්‍රත්‍යක්ෂේ කොම් වෙනවා. ඉතින් යෝගාවචර හිතෙන මෙතන මාරු වෙන වෙලාවේදී ප්‍රධාන වශයෙන්ම නීරසකම හරහා කම්මැලිකම හරහා ඒකාකාරීකම හරහා බය හරහා අසරණ ගතිය හරහා මොනවා වේද කියා ගන්න බැටි කතිය හරහා යනකොට බුදුන් කෙරෙහි තියෙන සද්ධාව විතරමයි අපිට නිකාං මේ සහන් එළියකට තියෙන්නේ. ධර්මයේ කෙරෙහි ඇති සද්ධාව, සංඝයා කෙරෙහි ඇති සද්ධාව, තමන් ගත්ත සීලය කෙරෙහි ඇති සද්ධාව. තර්ක ඥාණයෙන් නම් කවදාකවත් ගොඩ එන්න බෑ. තර්ක ඥාණය පැනලා දෙන්න එනවා කොට පෙරක දොරුකම් දෙන්න. ඇවිල්ලා අපිව බේර ගන්න කටයුතු කරන නමුත් එයක් කරන්නේම ඉන්ද්‍රියපති ඥාණය. ඒ නිසා විඥාණය කෙලසිච්චම වෙලාව තමයි ඉන්ද්‍රියපද ඥානෙ මත රඳා පවතින අවස්ථාව. යම් වෙලාවක අපි භාවනාවේදී ආනපන සිවුම්වත් වෙලා ඉතාමත්ම සුකුම සූක්ෂම தත්තරපත් වෙලා ජීවිත හිත වට ගන්න නැතුව නිරසකමක් දැනගෙන ගියාට පස්සේ අපිට තේරෙනවා ඉඳගෙන ඉන්න ශරීරයෙන්වත් වෙහසක් නැහැ. බාහිර ශබ්ද අහුනට ගානකුත් නැහැ. ඇහැට රූප වෙනවා, චිත්‍ර රූප වෙනවා ගානක් නැහැ. අරමුණකුත් නැහැ. බොහෝම සමතුලිත බොහෝම tempat tattකටපත් වෙනවා. ඒකත් හරියට ඉන්ද්‍රිය බද්ධ ඥානයේ වගේම ස්ථාවර තනක්. ඒ බොහෝමත්ම ඉන්ද්‍රිය බද්ධ ඥානයත් එක්ක බලන සාපේක්ෂව හොර පිරිසුදු තන. ඒක නිර්ආමිෂයේ ලැබෙන ප්‍රීතියක්. ඉන්ද්‍රිය බද්ධ ඥානට හැම වෙලාවෙම ආමිෂය අවශ්‍යයි. කෙනෙක් තලන්න ඕනේ, ජය ගන්න ඕනේ, ඊර්ෂ්‍යා කෝධ මාන ඇති කරනවා. අනින්ජ බද්ධ ඥානයේ නිතරම ජයක්. ඉබේ හම්බ වෙනවා. නමුත් අපි දන්නේ ඉන්ද්‍රිය බද්ධ ඥානෙ පමණක් නිසා අපි ඉඳුරන්න බුදුම ගෞරව කිදලා කරු කරනවා. බැරි නම් ඉඳුරන් වෙනකොට හදාගත්ත උපකරණයට කරු කරනවා. නමුත් අර ඉන්ද්‍රියටම හිත දීලා ඉන්ද්‍රියංගේ තියෙන ආදීනව නරක පැත්ත පෙන්වන්නට යුද ප්‍රකාශ කරන මිනිස්සයා යෝගාවචරයා අනිත් ඔක්කොටම පේන්නේ පිස්සෙක් විදියට. අයි මේ මේ අනිත් ඔක්කොම මුළු ලෝකෙම ඉන්ද්‍රියන් මත පදනම් කරගත්ත ඥානක ගැන කතා කරද්දී මේ වාසිය ඉන්ද්‍රියපත් ඥානේ සැක කරනවා කිව්වහම පේන දේ මොකද්ද වයර් මාරු වෙලා වගේ. ඒ විලාට පුත්‍රයන්වන්සේ කියනවා මගේ මාව සද්ධාවෙන් බාරගනින්. බාහිර අරගෙන ඉවරලා ඔය දුක්ඛ හරහා ඔය නීරසකම හරහා ඔය කම්මැලිකම හරහා ගියොත් තමයි සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් දෙක තේරුම් ගන්න පුළුවන්. නමුත් අනිද්දාස පටන් ගන්නවා. තාය පටන් ගන්න ඕනේ සම්මුති සත්‍යය. ආයෙ තමම උපය ගන්න ඕනේ පරමාර්ථ සත්‍යය. ඒකට ඒ දෙක අතරමැද ඒ දෙක ගැටලන ධර්මෙන් තමයි අපි සත්‍ය කියලා කියන්නේ සත්‍ය විනිශ්චයකට යන්නේ. ඉන්ද්‍රිය ප්‍රතිඥාන ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. බාර ගන්න යන්නේ නැහැ. යහෝ ගලතරතුරු දෙදී ඔය එහෙම තියාගෙන නැවත නැවත එකම දේ බැලීම හරහා එනකම් භාවනාව හරහා ඒකේ විපරිණාමය බලන්න. වෙනස් වීම බලන්න ගියොත් මං හිතන්නේ අපි ඊගාව චිත්තක්ෂණ වෙනුවෙන් කවදාකවත් චෝදනාවක් කරයි කියලා. කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලා හටම් කරයි කියලා. ඉන්ද්‍රිය ඥානයේ තියෙන ප්‍රධානම දේ තමයි ඉන්ද්‍රියපත් ඥානයයි නැත්නම් ඉන්ද්‍රිය ගුත්තද්්වාරකම තියෙනවනේ එළමෙන ඕනම දෙයකට ලෑස්ති. මේකට මේ අරක කරන්න මේ කරන මොකක්වත් නැහැ. ඒ නිසා අයිතිවාසිකම් ඉල්ලීමක් ඇත්තෙත් නැහැ. තියෙන දේට විරුද්ධව හටන් කිරිල්ලකුත් නෑ ඒකට සීලෙට එහා ගිය බොහෝම සූක්ෂම හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් එන ඕනෙම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතියක් තියෙනවා මොකද ඉඳුරන් කියලා තියෙන්නේ නිත්‍ය සංඥා විදිහකට මන්ට මේක ඕනේ ඒක නැත්තම් බෑ ඉතින් හැමදාම ගැටුම් ඉන්ද්‍රියවද්ද ඥානයේ තියෙන බොරුව දැනගත්තට පස්සේ ආ ඕන තැනකට හැඩ ගහන්න පුළුවන් ගැටියක් වෙන හැබැයි පටන් ගන්න විතරයි දෙන්නේ අංග සම්පූර්ණකමක් එන්න ගොඩක් ඉස්සරහට යන්න ඕනේ ඉතින් ඒ ඉන්ද්‍රියන් කෙරෙහි ඇති මේ නැත්නම් ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන ඥානයේ තියෙන මේ චපල ගතිය තේරුම් ගත්තට පස්සේ නැත්නම් ඒක ਸਰවඥාන්සේ දැනගත්තට පස්සේ තමයි ඒ ගන්න ප්‍රමුඛලාන සූත්‍රය ඊගාවට ඊගාට කරන්න තියෙන අභ්‍යාසය දෙන්නේ ඒකෙදි තියෙන පොදුවේ කියනවනම් කියන තියෙන්නේ ප්‍රත්‍යසන්නිසිත සීලය එනතන් තමයි ජීවිතේ පාවිච්චි කරන සිවුර පින්ඩපාත සේනාසනය සහ බෙහෙත් ටික කියන නැත්නම් ගිහි පැත්තෙන් බලන තමන් අඳින ඇඳුම ආහාරය ඉන්න නිවේශනය සහ බෙහෙත් පිළිබඳව යම් ප්‍රමාණයක ප්‍රයෝජනෙ සලකලා මිස අතිශෝක්තියට නොයන්ද හැඟීමක්වත් ඇති වෙන්නේ ඉන්ද්‍රියපත් ඥානයේ නැත්නම් ඉන්ද්‍රියපත් ඥානයේ තියෙන නරක පැත්ත දැකලා ඉන්ද්‍රියන්ගේ යම් කිසි ගුත්තද්වාර ස්වරූපයක් ආරසා කෙරුවොත් පමණයි. ඒක නිසා ඒකේ ඉන්ද්‍රිය බද්ධ ඥානයේ තියෙන මේ හිතස මේ හිස්තන මේ මේ මායාව දැක්කට පස්සේ ඒ විශාල පිම්මක් ඇති කරන තමන්ගේ ජීවිතේ නමුත් භාවනා ජීවිතේ වැඩ පිළිවෙල ගොඩක් ඉස්සරහට. ඒක මහා ලොකු සම්දිස්ථානයක් නෙවෙයි දීර්ඝ ගමනක් එක්ක බලනකොට. නමුත් ඒ සුදුසුකම නැතුව ඉදිරියට යන්න ගියොත් ඉදිරියේ තියෙන දේවල් වලින් ලැබෙන මේ අත්දැකීම ලාහකට ගෙම්බෙකුතු කරන්න වගේ හිතින්නේ ඇහිදල් කූඩේකට වතුර පුරවන්න හැදුවා වගේ හිතින්නේ නැහැ. ඒත් කරනවා කෙරුවට කමකුත් නැහැ. හැබැයි ඒක කරන ගමන් දැනගන්න ඕනද සීලේ හිත අවුද අඩුපාඩු වකන්න ඕනේ. මුල්ලුවන් තරම් ඉන්ද්‍රිය দমনයක් අතින් පරිසද කිරීම කෙරුවොත් ඒ කෙනාට ඉදිරිය කරන්න තියෙන භෝජනෙමත් අඤ්‍යතාවය කියලායි මේකේ සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රතිසන්නිසිත සීලයට අවශ්‍ය ඥානෙ පහළ වෙනවා. එහෙම නැතුව ඒව කරන්න ගියාට අර මෙතන තියෙන හිදස නිසා මෙතන තියෙන හිස්කම නිසා සමහරවිට අත්දැකීම් ඔක්කොම රූර බහිනවා, හොද බහිනවා, එනතන් සෝද පාළුවට ලක් වෙනවා. පිළිවෙලට යනවනම් හොඳට තේනවා පිටකෙනාටවත් මෙයාගේ සීලේ වෙනසක් වෙලා තියෙනවා. නැත්නම් මෙයාගේ ඉන්ද්‍රිය দমনයේ වෙනසක් වෙලා තියෙනවා කියලා ඒක Tamanටත් තේරෙනවා, අනුන්ටත් තේරෙනවා. ඒ නිසා ඒකෙන් සමාජයටත් යම් ප්‍රමාණයක සාන්තිකර තත්ත්වයක් වෙනවා. Tamanටත් තේරෙනවා. එතකොට එයා ඉතිරි අභ්‍යාසයට සුදුසෙක් බාටපත් වෙන නිසා දෙවෙනි එක තමයි මේ සීලය පිළිබඳ අද ලැබපු මේ හිත අලුත් කරගන්න ගතිය සහ ඉන්ද්‍රියන්ගේ නිසා Tamanට ඇති වෙන ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය හැමදාම උපයන්නවා. කොච්චර අද ඉපෙව්වත් හිත ආය හදන්න ඕනේ. මොකද ඒවා තාම සෝවන් මාර්ගයට එනකන් බුද්ධිය සින්න වෙන්නේ නැහැ. නමුත් තමන්ට ක්‍රමසහ විදි අනන්තවත් පරිණ වගේ මේකේ තියෙන ආදී ආස්වාමේ ආනිසංස තේරෙන පටන් ගන්නවා. මේ බොහෝම සුළු දෙයකින් යැපෙන්න පුළුවන් දෙයක් මේ ජීවිතේ කියන්නේ. ඔච්චර කොට ගහගෙන දඟලන දෙයක් ඇත්තේ නැහැ. ඒක වෙන්නේ මොකද්ද? වස්තුව සමසේ බෙදිලා නැති නිසා විශාල පන්ති ભેදයක් ඇති වෙනවා. අන්ති ගොඩාක් රස කරන මැරලා යන මිනිහට ටිකක් රස කරලා මැරලා යන මිනිහට වැඩි දුකක් ඇති වෙනවා. ඒ තියෙද්දි සීමාන්තිකව මේ කරන දේ නිසා පරිසරයට වෙන බලපෑම, තමන්ගේ සෞඛ්‍යයට වෙන බලපෑම, අනුන්ට තමන් දක්වන ආදර්ශයේ විශාල ආචාර ධර්ම පැති ගොඩක් තියෙනවා. මේ ටික හැදිලා එනවා නම් මේ පුද්ගලයා ප්‍රයෝජනේ සරකලා වැඩ කරાવી. ඒ විතරක් නෙමෙයි එන්නේ එන්නේ එන්නේ මේ පාරේ හරි බව තේරුම් අරගෙන ප්‍රතිසද කිරීමේ වැඩ පිළිවෙලට යනවා. ඒතර හිතන විදිහ අතරම භාවනා ආත්මවත් ආත්මාර්ථකාමී කන්නේ නෙවෙයි. පැහැදිලිවම අනුන්ටත් තේරෙනවා මේ ආදර්ශය. ඉතින් ਸਰවචනාසේ ටික කරලයි නැත්නම් මේක ඇත්තටම බරපතල වගකීමක් බරපතල අභියෝගයක් යෝගාවචර දෙන්නේ කරලා බලලයි අනුකම්පාවෙන් මෛත්‍රියෙන් කියන්නේ ඒ නිසා හිතන්න මේ වගේ ඉන්ද්‍රිය দমনයේ පිළිබඳ කතාවක් අපි රේඩියෝ එකේ එහෙම බණකට කිව්වොත් මොනවා වෙයිද කියලා ආයේ ජනල් එක පැත්තට එන්න දෙන එකක් නෑ <laughs> ඔය මොනවද කතා මොකද channel එකට ස්පොන්සර් කරන්නේ හොඳ කම්පැනි කාරයි. අපි ඒකයි මේ දොරවල් වහගෙන කොටු කරගෙන මේ කරන්නේ මේ එක විදිහක බය කර තමයි. ඒ නිසා මම ආතත් කියන්න යන්න එපා. කියන්න ගිහිල්ලා කොටි කාට මම වගේ කියන්නෙත් නැහැ. ඒ මොකද ඒ තරම් සමාජය හැබැයි ඇහුවොත් කියන්නේ ඝනව ඝනකමක් ගන්න කියලා සූත්‍රක මෙහෙම තියෙනවා බලාගන්න කියලා. එච්චර අපිට බේත තියෙනක වෙනවත් එහෙම මේ පරිසරය අපිට මේ ඔච්චම් කරාට සමාජය අපිව පහත් කළ සලකුවාට තමන්ගේ පරිසරය කිරීම නැතර කරන්න යන්නේ. මොකද මේ සමාජයේ කවුරක්වත් එන්නේ නැහැ අපි අමාරු වෙනවා. අමාරු වැඩන එකත් කරනවා. ලෙඩ වෙනවා වෙනවමයි. වයසට යනවා යනවමයි. මරණයටපත් වෙනවා පත් වෙනවමයි. ඒ නිසා මේ අපි කරගෙන ගියේ තමන් කරගෙන යන වැඩෙන් යම් ප්‍රමාණයකට දැන් මේ ඉන්දිය සංවර්ධියාට හේතුවක්. කහිදයක් හේතු වෙලා තියෙනවා නම් ඒ පුංචි ටික තාම ලේස මාත්‍යක් වෙන්න ඇති. එච්චරයි අපිට තියෙන බුදලේ කියලා හිතාගෙන මේක දිනුවට මේක තව තන වඩා ගන්න මේ අද දවසේ ධර්ම දේශනාවත් හේතු කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැවත කරනවා ශිර දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා